දැන් කවුරුන්නේ ඉති කවුරුද සාධන අවසරයි සද්දා බුද්ධ ශාන්තන පිළිගත්තේ අපි අද අමුරුවාවේ ජීවිතෝද භාවනා මධ්‍යස්ථානෙ මුල් කරගෙන පවත්වන මේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාව සඳහායි ඊට පස්සේ ආවා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ජීවිතේ නායකත්වයක් සාදු කාර්යයක්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 හෝදං ජහේ විපජහේය මානං සංයෝජනං සබ්බමතික්ඛමීය නාමන්ත රූපං ච සමච්චමානං අකිංචනං නානපතන්ති සංඝාති සදා දුක් සම්පන්න පිටක් අපි ඊයේ දවසේ මේ සූත්‍රයට නැත්නම් මේ දේශනාවලියට ආරම්භය ලබා ගන්න අවස්ථාවෙම කරගත්තා. මේ සංසිද්ධිය වෙලා තියෙන්නේ සර්වඥාන්සේ ජීවමාන කාලේ සරත් ප්‍රජේතන රාමී හැන්දෑවේ හැන්දෑවේ රාත්‍රියේ රාත්‍රියේ බොහෝ කල් ගෙවි ගිය අවස්ථාවක විශාලෝ භාෂාවක් සහිතව මේ සතුලප කායක දේවතා පිරිසක් ඇවිල්ලා සර්වඥාන්සේට ගාථා රත්නයක් දේශනා කරනවා ඒක ඒ දෙවියන්ගේ අදහස මතිය එලිකිරීම සඳහා ඉතින් ඒ ගාතය ප්‍රධාන වශයෙන්ම ශ්‍රද්ධා දුතිය පුරුෂසෝපෝති කියන කතාවයි කියන්නේ මේ කෙනෙකුට ශ්‍රද්ධාව දිවෙන්නියක් කරගෙන තමයි මේ පුරුෂයා සංසාර ගමන යන්නේ ඉතින් මේ ගමනේදී මේ කියනවා වූ ඉගාතාව කියනවා ආනිසංශ අශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධාව නොපීඩුම් කෙනාට ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාවන්තයාට ලැබෙන අශ්‍රද්ධාවන්තයාට නොලැබෙන ඥානන්ත තමයි යසෝත කිත්තිංච. යසස කියන පිස සම්පත්‍ය කිත්ති කියන සඳහන් කරන කීර්ති නාමය ඒ ශ්‍රද්ධාව අනුපිළිලාගත ශ්‍රද්ධාව නිසා ලැබෙනවා. පස්සේ ස්වාකන්ත යෝගාර්ථදී ශරීරම් පහයන්ති මේ ශරීරයේ කය විදි මරණයෙන් පස්සේ එහෙම ශ්‍රද්ධාව නඩත්තු කරගත්ත කෙනා දිවි ලෝක යනවා නැත්නම් ස්වර්ගයට යනවා කියන්නේ. ඒක ඒ දේවතාවෝ පාස කරන පස්සේ එතන වේගු තවත් දේවතාවෙක් සර්වචනාංශයට ඊට පස්සේ දෙවෙනි අදහසක් ඉදිරිපත් කරනවා අරකට වැඩිය හොඳ එකක් වගේ. ඉතින් අපි ඊයේ තේරුම් ගත්තේ මේක සර්වඥාන්සේ දේවතාවන්ගේ ශේෂම් කරන පස්සේ ඒ දේවතාවන් ප්‍රසිද්ධ කරපු ප්‍රකාශ කරපු ගාතාව අනුමත කරපු නිසා සර්වඥාන්සේගේ මොනම දේශනාවක් ඇදලපත් වෙන්නේ නැහැ. සර්වඥාන්සේ තුෂ්ණි භාවයෙන් එක ඉවසවදාරක් කරයක් තමයි පෙන්නේ. ඉතින් මේ ශ්‍රද්ධාව ඉස්මතු කරලා කරපු ගාතාවක් මුල් කරගෙන මේ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන නිසා මේ සූත්‍රයේ සද්ධා සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. දේවතා සංයුත්තේ තමයි මේක සංග්‍රහ වෙලා තියෙන්නේ. මේ සංසිද්ධියෙන් පස්සේ ඒ දෙවෙනියට ඒකපත් කරන දේවතාවන් ඉදපත් කරපු ගාතාව තමයි අපේද. තවසේ ධර්ම දේශනාව වශයෙන් ඉස්සරහින් තියාගත්තේ කෝදං ජහේ විපදහියමාන ඒකේනා කෝදේ දුර්ලීව පිච්ච කටයුතු කරනවා. ඒකේ අදහස් කරන්නේ අර ශ්‍රද්ධාවන්ත පුරුෂයාට ශ්‍රද්ධාව දෙවි කරගත්ත කෙනා නැත්නම් ශ්‍රද්ධාව ඇතිවීමෙන් අශ්‍රද්ධාව දුරු කිරීමෙන් හොඳ බවටපත් වෙච්ච කෙනා වඩා හොඳ වීමට නම් එයා ක්‍රෝධය නුස්මඟති දුරු කරන්න. විපතේ කියමාන හිතේ පවතින ආ වූ සංසන්දනය එමන්තම් කටා බැලීම කලපා බලන ගතිය සතිසමාන අවමාන උච්චමාන වශයෙන් කියන මේ මානය විශේෂයෙන් බහැරලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම සංයෝජන සබ්බමටික්‍රමීය දස සංයෝජන ධර්මයන් දුරු කිරීමකට කටයුතු කරන්න ඕනේ. තණ්හාම රූපං රූපස්මින් සංජමාන මේ ලෝකයේ සංසාර ගමනට අත්‍යවශ්‍යව පවතින මේ නාම රූප දෙක නාම රූප දෙකේ කෙලී ගන්න නැතුව ඒකෙන් ඇලී ගන්න නැතුව එහි නිමග්න වෙන්නේ නැතුව නාම රූපයන්ගෙන් වෙන්වීමක් මනකට හඳුනාගෙන දුස් කර ගැනීමක් කරන්න ඕනේ අකින්චන නාම පතන්ති සංඝාති අනේ විදිහට හිත කෙලස් කිංචනයන්ගෙන් දුරගතකට කරන කෙනාට ගැට වැටෙන්නේ නැහැ ගැටුම් ඇති වෙන්නේ නැහැ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ එතකොට මරණින් මත්තේ ස්වර්ගයට යන ගමනක් නෙවෙයි කතා කරන්නේ මේ වගේ සද්ධාවන්ත කෙනෙක් මේ මුල ධර්ම ටික මෙලොව වශයෙන්ම වඩනවනම් මේ ලෝකයේදීම ඒ ගැට ගැටලු සංකීර්ණතා සංකරතා ඇති කරගන්න ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අද අපි මේ ගාථාවේ සඳහන් ගුණ ටික කොහොමද මේ වගේ භාවනා වඩන කෙනෙක් අතින් සම්පාදනය වෙන්නේ කියන එකයි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ක්‍රෝධය දුර්ලීම සහ මානය දුරු කිරීම වගේ දේවල් අපේ සර්වඥාන්සේ අපිට ක්‍රම තුනකට අයින් කරන්න කියලා කියනවා. මොකද ඒ ක්‍රෝධය වගේ දෙයක් අපි තනි බැම්මකින් බැඳලා නැහැ තුන් පොලකින් වගේ බැඳලා තියෙනවා. ඒ තුන් පොල තුන් පාදයක කපලා හරිනවා. පළවෙනිම ඒ සඳහා ඇති ශික්ෂාව කියනවා සීල ශික්ෂාව කියන. අපි සීල ශික්ෂාවේදී සතුට මැරීම, වරකම් කිරීම, පරසෝචන නොකීම ආදී දේවල් කිරීමෙන් සීල මට්ටමෙන්ම ක්‍රෝධය දුරු කරනවා. අන්සතුන් කෙරෙහි ඇති වෛරය, ක්‍රෝධය, පටිඝය, නුමනාගති සතුට නොමැරීමට අදිෂ්ඨාන කිරීමෙන් සීලක් සමාදන් වීමෙන් අපි ඒක දුරු කරනවා කියන සීල ශික්ෂාව කියලා. ඒ සීල ශික්ෂා මාර්ගයෙන් මේ ක්‍රෝධයේ කායික වාචසික වශයෙන් උල්ලංඝනය වෙන තැන් එහෙම නැත්නම් විචික්‍රමණය වෙන තැන් විතර නතර කරන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් සීල මට්ටමේ මේ ක්‍රෝධය නතර කරොත් ඒ නිසා එවැනි අය ඉන්න සමාජයේ එවැනි අය ඉන්න පරිසරයේ ගැටු ගොඩාක් අඩු වෙනවා. සතුන් වැඩි මාඩ වෙනකොට, වරක් කිලි මාඩ වෙනකොට, අරසවචන කීප වගේ දේවල් අඩු වෙනකොට ගොඩක් සමාජයේ තියෙන ගැටුම් අඩු වෙනවා. ඒ නිසා දේශපාලනඥයෝ, සමාජ විද්‍යාඥයෝ හරියට අගය කරනවා මේ සීල රකින්න. සීල රකින්න සමාජයක යෝගී ගැටුම් අඩු. නමුත් ඒ ඉවෙන ගැටුම් අඩු සමාජයක නීති මාර්ගයෙන් හෝ සීල මාර්ගයෙන් කියලා පුළුවන්. ඒ සතුන් මැරීම හොරකම් කිරීම වගේ දේවල් අඩු කරන ජීවත් වුණාට ඒ එක එක සමාජිකයෙක්ගේ හිතේ තාම ක්‍රෝධය බීජ වශයෙන් තැම්පත් වෙලා තියෙනවා. එහෙම කෙනෙකුට ඒ සිල්වත් සමාජයක සිල්වත් හිටියට ඉන්නකොට නම් තේරෙනවා මගේ අතින් ඒක සතුන් මැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හොරකමක් සිද්ධ වුණාට ඒක ලැජ්ජ වෙනවා. නොකරනකොට බලා ගන්නවා. ඒ වගේම පරසවචන කීම්, කේලම් කීම් වගේ දේවල් කරන්නේ. ඒ නිසා විචක්‍රණය නොවුනට, උල්ලංඝනය නොවුනට ඕනම වෙලාවක පරිසරය ලැබුණොත් විචක්‍රණය වෙන්න ඉඩ තියෙනවා. උල්ලංඝනය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ කෙනාට දසීබුති කල්පනා කරලා තේරෙනවා කය වචන දෙක වශයෙන් ඉක්මවගෙන හිටියට හිතට අපි අම්මට්ටකට හදනකම් විශ්වාස කරන්න බෑ කොයි වෙලාවෙයි කේන්තිය ගිහිලා සතෙක් මරණ හිංස කරතලපත් වේද ඒ නැත්නම් මානසික දෙයක් නොකිය ගන්න හොරකම් මට්ටම දෙයිද එතන සරපරත වචන කියලා කියන පෙරමෙදි කියලා කියන්නේ ඒ නිසා ඒකේ නා කාය වචන දෙක පමණක් හික්මීමේ නතර වෙන්නේ නැතුව හිත ඉක්මවා ගැනීම වැඩ පිළිවෙලකට යෑම අභිනිෂ්ක්‍රමණය කියලා කියන්නේ අතහැර යෑමක් කියලා කියන්නේ ඒක අපි වෙන විදිහට කියනවා නම් ගිහි ප්‍රතිපදාවේ දැක්වෙන දාන සීල භාවනා කියන වැඩ පිළිවෙලේ මෙතෙක් කතා කරපු අදී දානයේ සහ සීලයට එක ගැලපෙනවා හිත හදන වැඩ පිළිවෙලට යනවා නම් භාවනා කියන එකට එහෙම නැත්නම් පැවිදි ජීවිතයක හෝ යෝගාවචර ජීවිතයක ගත්තොත් ඒක සඳහන් කරන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන් ඉතින් මේක කතා කරපු විට සීල ශික්ෂා කරනවා ඉස්සරහට හිත හදන වැඩ පිළිවෙල සමාධි ශික්ෂාව. ඒ වගේම මාන්නේ වශයෙන් මම නියතමානී වෙන්න ඕනේ. ඒ නිසා සිල්වන්ත වෙන්න බෑ නියතමානී වෙන්න ඇති. යම් කිසි කෙනෙක් තමන්ගේ කුලමානෙන් මත් වෙලා ධනමානෙන් මත් වෙලා වෙන තරුණ මාදයෙන් මත් වෙලා එනතන নানা ප්‍රකාර වූ මේ භෞතික දේවල් වලින් මත්තලා ඉන්න කෙනෙක් බොහෝ විට සීලකරස කරන්න යන්නේ ඒ කේමාවට වගේ හිතපු කෙනෙකුට සවතුන් ජීතනාරාමයට යන්න හිත දෙන්නේ මොකද සර්වඥාන්සේ මාන්‍ය අගය කරන්නේ නැති නිසා යන්නවලකම දෙන්නත් යන්න බෑ ඒ නිසා අපි සීලකට ධාරණකට නිහතමානී වීමක් සිදු වෙනවා සීලඳු අතර සීල සීල තුන අතර සමානාත්ම භාවයක් ඇති කර ගැනීම ඒකට භාවනා කරන අය සර්වඥාසේ දීපතිය නම තමයි සබ්‍රහ්මචාරී සමානව එකට බ්‍රහ්මචාරී හැසිරෙන අය. ඒකට ඒ අය අතර තාරාතිර නඩත්තු කරන සමානයි. ඔක්කොමලා එක මට්ටමේ ජීවත් වෙනවා. ඒ නිසාම ඒ භාවනා මට්ටමකට ගියාම කවුරු හරි දෙන බතක් කාලා ඒකට නියතමානයි. කවුරු හරි දින ඇඳක බුදියලා යටහත් පහත් වෙනවා. ඉතින් ඉතින් යෑමම සමාරෝපී තාමත් තමයි හුඟක් අර මාන්නේ තියෙනවා අන්නේ ධර්මයේ ලෝක තියෙනවා වයසයින ඒ තමයි. කෙසේ නමුත් යම් කිසි කෙනෙක් ඒ වගේ භාවනාවට යනකොටම සීලේ කොන සමාධියට යනකොට මේ සමාධි භාවනාවට යනකොට මාන්නේ තුනද සෑහෙන බිමද බිමක් කරන්න වෙනවා මේක හොඳට පේනවා. පටහින ලෝකයට කොච්චර අමාරුද කියලා. බටහිර ලෝකයේ අයට තාමත්ම අමාරුයි මේ අපි කරා වගේ මෙහෙත් ඉතින් එච්චරම ලේසි නෑ එච්චරම ප්‍රසිද්ධ නෑ මේ තරම්වත් භාවනා කරන්න ඒගොල්ලන්ට පුදුමාකාර විදිහට පරිසරය අවශ්‍යයි පුදුම විදිහට පහසුකම් අවශ්‍යයි ඒක ඒගොල්ලෝ මාන්නයක් විදිහට නෙවෙයි සලකන්නේ ඒක නැත්තම් මොන විදිහට භාවනා කරන්නේ ඒ කවදාකවත් මේ හිත හදන හිත හික්මවන හිත පුහුණු කරන වැඩ පිළිවෙලට වගේ නෙවෙයි යන්නේ. ඒකට යන්නේ පැහැදිලිවම අවශ්‍ය පහසුකම් තියෙනවා විතරයි. ඉතින් ඒ තරමටම බටහිර ලෝකේ භාවනා මධ්‍යස්ථාන වල බෞද්ධ දති නැහැ. කිසි වෙලාවක බුද්ධ පිළිමයක් ඉදිරියෙන් තියන්නේ නැහැ. වඳින්නේ නැහැ. විපස්සනා කියලා ගුරුවරයාට ගාණක් කියනවා. සාමාන්‍ය ඩොලර් 500ක් විතර වගේ ගෙවන්න ඕනේ ගුරුවරයාට. මේ මාස දෙක තුනක වැඩ පිළිවෙලක් ඉතින් මම 100කට 10ක් වඩ ඕනේ. එයා ආවට පස්සේ ලෙක්චර් එකක් දෙනවා. ඒ ලෙක්චර් එකේදී තේරෙන්නට ප්‍රශ්න අහනවා. හරියට නැත්නම් ගුරුවරට වගේ කියනවා. මේ මේ දේවල් තේරුන්නේ නැහැ කියලා ඒ නිසා ඉතින් බෞද්ධ පරිසරයකට ගියාම ඒ උනන තේරෙන්නේ මේ භාවනා කරන්නේ මොකද මුගෙන්ට උදාහරණ වදින්නේ. මොකද මේ ආඳුරන වදින්නේ. ඒක දෙයක් මොනම තාලෙවත් තේරුම් ගන්න බෑ. ඒ තරමටම ඒ ඒ පරිසරය හැදිලා තියෙන්නේ අමුතුම විදියට උත්කල පාණිය පදනම් කරනවා. ඉතින් එහෙම කෙනෙකුට විශාල සූද්දෙකට ලංකාවට ඇවිල්ලා ලොකුම භාවනා කරන සෙලෙක් නතු ඇවිදින එකයි නිමිති ගන්න. නිවන් දක්වා පුළුවන්. ඉතින් ඒකට පුරුදු වෙන්න සූද්දා පුණ්‍ය ගැරන්ටි පොල්ලා කිල්ලේ ගන්නලා ගත්තා වගේ තමයි සූද්දෙක් නිම වාඩි කරනවා කියන්නේ. මොන තාලෙන්කවත් ආවේ. කියලා වාඩි කරනවා. සවචන දිනුනා ජොහි කියොත් එහෙම අරකට කුර ගැදුවා. ඒ උගලවලා ඉන්න බෑ. ඒ තරමටම අමුතු පරිසරයක් පවාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා එවැනි කෙනෙකුට මෙහි ආවට පස්සේ ආය වෙන මොකක්වත් නැහැ. ඒකම ඇති පොත් දෙක තුනක් කියන්න. මේ ඉෂ්ටිය අපි ඇති මම ඇවිල්ලා බිම වාඩි වුණා. මම ඇවිල්ලා අපච්චි දෙක ගැලෙව්වා. මම මේ සාමාන්‍ය ටැප් එකේ වතුර ටිකක් වගේ අපේ අපේ විශාලද. ඉතින් අපිට ඒක තේරෙන්නේ නැහැ. මොකද අපි හැදලා තියෙන්නේ මේ අමතර පරිසරයක නිසා. නමුත් මේ සමාධි මට්ටමේ මාන්න විමතනෝ කියලා කියන්නේ අන්න එහෙම එකක්. ඉතින් ඒක හැමෝටම සමානව කරනවා. ආශා කරේ අපේ තියෙන කලුසුද්දු. උන්දාසුද්දු සුද්දන්න වැඩි අපන් එක හරියම හරි කොන්දේ අමාරු වදින්න ගියා. වදින්න යනවා කියන්නේ. විතර තුන් සැරයක් වගේ දිනන එක සැරයක් කරනවා නැද්ද? දවල්ට එක සැරයක් වන්දේ කියලා අහනවා. මොකද ඒ වැඩිල්ල තියෙන අපහසුකම්. ඉතින් අර මේ වැඩේ හරියන්න නම් එහෙම නැත්නම් මේ සමාධියක් හරියන්න නම් ඒ පිටියෙත් අඬ ගන්න ඕනේ වැඩියෙත් අඬ වදින්න ඕනේ අන්නේ කටයුත්තේදීත් අපි යම් මට්ටමකට කියන්නේ සමාධියට පෙළඹෙනකොටම සෑහෙන විදියක නිහතමානී ගතියක් කරනවා විශේෂයෙන්ම ක්‍රෝධය තුරලීම සඳහා ඉන්නතම් සංයෝජන සමතික්‍රමණය සඳහා අපිට තියෙන දුෂ්කරතාවය සමාධි මට්ටමේ තියෙන දුෂ්කරතාවය හොඳට පේනවා. අපේ හිත වාඩි වෙලා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඒකේ තියෙන පරස්පරයත් වාඩි වුණාට පස්සේ ඒක අරමුණක ඉන්න බැරි කමෙන් තේරෙනවා අපේ හිත කොච්චර නොසන්ඩාලද කියලා. අපේ හිත කොච්චර කාමයට බරද වෙලා අපේ හිත කොච්චර ඉනේනේ ගැටෙනවා. දේශා වාඩි වෙලා එක තැනක පහසු ඉරියව්වක වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සමීපේ ඒ ඉරියව්වේ තියෙන සහල්ව ගතිය, ඒ ඉරියව්වේ තියෙන ලිහිච්ච ගතිය කොච්චර ඉක්මනට අපෙන් දුර වෙනවද ඒ වෙලාවේ ඉඳලා ඉරියව්ව සහල්ව ගතිය, ලිහිච්ච ගතිය, සහල්ව ගතිය දුර වෙන තැන ඉඳලා දිගටම ක්‍රෝධය තමයි තියෙන්නේ. දිගටම වෛර තමයි තියෙන්නේ. දිගටම රෝෂ වර්ගය තමයි තියෙන්නේ. දිගටම ගැටව තමයි තියෙන්නේ. ඉන්නේ ඉන්නේ දේත් එක්ක ගැටව. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේක වාඩි වෙන්නේ කෝදාන යහේ කෝදායන් කරන්නයි කියලා. ඒ නිසා පැමිණෙන ඕනේ අරමුණක් පැමිණෙන හේතුවක් ඇතුව ඒ නිසා ඒක බාර ගන්න පුළුවන් තරමට එන ඕනම දෙයක් බාර ගන්න පුළුවන් තරමට භාවනා කරන්න භාවනා මේ වගේ වැඩමුළු කීයක් කරා යන්න වෙන්නේ කියලා. ඉදිරියටපත් වෙන ඕනම අරමුණක් එන්නේ හේතුවක් සහිතව. ඒ වගේ කම් මේ කවුරුත් කරපු දෙයක්. අපිට ඕන කමට අයින් කරන්න පුළුවන් කමක් නැහැ. අපිට කළ හැක්කේ මේ පැමිණෙන දේත් එක්ක ඒකට හැට ගැහෙන ජීවත් වෙන එක. අපි ඉඳනකොට ඇත්තටම භාවනා මධ්‍යස්ථානය කියලා කියන්නේ හදාගත්ත ලෝකයක්. මේ හිටියවත් අපි ඒකට ගැළපෙන නිසා හදාගත්ත විදිහ. අපි ශබ්ද ටිකක් එන්නට දෙන්නේ, කරදර නැති වෙන්නේ හදා ගන්න ඕන. ආරම්භයේදී. ඒකට කවදාකවත් අංග සම්පූර්ණ ඉරියව්වක්, අංග සම්පූර්ණ පරිසරයක් මොනම තත්ත්වයක් කරලා මේ ලෝකෙ ලබන්න බෑ. ඒ සමරේ යම් ප්‍රමාණයකට අපි කට්ටිය එකතු වෙලා එකතු වෙලා නිශ්ශබ්දව ඒ ඉන්නේ පහසුකම් ලබනවා. යම් මට්ටමකට ආරම්භ කරන්න ඇති මට්ටම. ඊට පස්සේ අපි කෝදේ දුර්ලීක සඳහන මතුවෙන මතුවෙන හැම අවස්ථාවකම ඒ දෙත් එක නොගැටී සිටීමට ප්‍රතික්‍රියා නොකර සිටීමට යම් ප්‍රමාණයක විශේෂ ශක්තියක් තියෙනවා. මේ මේ ඉවසීමේ ශක්තිය එහෙම නැත්නම් ඉනේ නාරමුණකට නොගැටී සිටීම අතින් සම්මත උපදේශ සහ විපස්සනා උපදේශ වල පැහැදිලි වෙනසක් තියෙනවා. සම්මත උපදේශ වල පුලුවන්තර උත්සාහ කරනවා ගැටීමක් ඇති වෙන අරමුණු නොයනා මට්ටමට පරිසරය සැපදෙන සප්පාය පරිසර සකස් කරගන්න. ජනවත් භාවනාවක් කරන්න ගෝ පරිසර සාධක සංවේදී පත්තර සාධකවල සමතුලිතතාවයක් අවශ්‍යයි. ඊට පස්සේ උනත් යම් ප්‍රමාණයකට එනකොට ඒ ක්‍රෝධය ඇති නොකර ගැනීම සඳහා සමාහලට අරමුණ මගහැර යාමක් වේදන මොඩ හිතේද වීමක් වගේ දෙයක් සමත භාවනාවේදී මූලික උපදේශ වශයෙන් දෙනවා. අන්තිපසනා භාවනාවේදී යම් ප්‍රමාණයක සතියක් යම් ප්‍රමාණයක සමාධියක් කරනකොට පස්සේ මතුවෙන ඕනෑම අරමුණක් ඉදිරියේ නොගැටී සිටීමෙන් ඒකට ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් මුදුස්නාලගේ පහළ නොකිරීමෙන් ක්‍රෝධ නොකිරීමෙන් අපි මෙතෙක් කල නොතිබිච්ච හැඩ ගැහෙන ගතිය, ඊසන සුළු ගතිය, නොසැලෙන ගතිය පුරුදු කර. ඒ නිසා ඒ ගැටෙන සුළු අරමුණක් ඉදිරියටත් වෙච්චාම සමත සමතේට බර උපදෙස් දෙන ගුරුෙක් දෙන උපදේශයට වෙනස් විපස්සනාට බල ගුරුවරයෙක් දෙන උපදේශය. කමඨාන සූත්‍ර කරන්නේ වෙන ධාරණයට. එනිසා සමත යෝගාවචරය සමත ගුරුවරයා පුවාතරම් බලනවා ක්‍රෝධ වෙන ගැටුම් ඇති වෙන අරමුණු නැති පරිසරයක ඉඳලා පුවාතරම් ඒ සත්‍ය සමාධිය දිනු කරගන්න. නමුත් මූල ධර්මයෙන් මේ වශයෙන් මේ ලෝකේ ගැටුමයි තියෙන්නේ. වෙන මොකක්වත් නැත්තේ. ඒ නිසා අපිට යම් මට්ටමකට සිද්ධ වෙනවා. යම් මට්ටමක සතිය සමාධිය දිනු කරාට පස්සේ ඉතුරු වෙන දේවල් එක්ක අනවශ්‍ය ප්‍රතික්‍රියා නොකර ඒකට එක්ක ඉවසා දරාගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවය. ඒක ඉතාමත් වැදගත් විපස්සනා මොකක්ද කියන එක අඳුනගන්න. ඒ නිසා විපස්සනා භාවනා කරන කෙනා කිසිම දෙයක් අපේක්ෂා කරන්න තරමයි මට මේ දෙවෙන්න ඕනේ කියලා ඉදිරියට ඉදිරියපත් වෙන කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඉදිරියට ඉදිරියපත් වෙන දෙයක හේතුඵල ධර්ම තියෙනවා. ඒ මතුවෙන දේ මොකද්ද මට දෙන්න හදන පණිවිඩේ. ඒක කොහෙන්ද මතුනේ කියලා බලන මිසක්කා ඒක එන්නේ ඉස්සෙල්ලකට කඩා පැනලා ටීෂර්ට් කරන්න යන්නේ නැහැ. මට මේක නෙමෙයි මට ඕන අනිත් එක කියලා අපේක්ෂාවකුත් නැහැ. ඒ නිසා ඒ ඇතුළේ පුංචි පුංචි නුරුස්නා නොවදනෝ කඩුගත ඉදිරිපිට ටික ටික ටික ටික මේ ක්‍රෝධය දුර්ලීමේ කටයුත්ත අතනෑර නිතිපතා භාවනා කරන යෝගාවචරයා ටිකෙන් ටිකෙන් ටිකෙන් තේර ගන්න ඉස්සර තමන් නුස්නා ගති කිප්පෙන ගති උන්චියට ඔස්සලගේ නැතන තියෙන ගති බැරි ගති ටික ටික ටික ටික අඩු වෙලා වෙනකට වැඩි ටික වේලාවක් අරමුණේ ඉන්න පුළුවන් ඉරියව් පාට ගන්න පුළුවන් උන්චි ශබ්ද ටිකක් තිබෙද්දී තරම පාට ගන්න පුළුවන් යම් ප්‍රමාණයක හිතවිලි තියෙද්දී තරම පාට ගන්න පුළුවන් යම් ප්‍රමාණයක පුංචි පුංචි වේදනා තියෙද්දී ආයුනේ පාත් ගන්න පුළුවන් කියන ඒ තමන් මෙතෙක් කල ගෙවම් කරපු ක්‍රෝධ ජනක අරමුණු මතින් තමයි විපස්සනා යෝගාවචරයට දියුණුව වරින්න පුළුවන්. මෙච්චරක් හේයර කරන අරමුණු තියෙද්දි මට චෝදනා නොකර ඉබේට අරමුණු පාත් ගන්න පුළුවන් කියන එක තියෙන එකට කමඨහන සුද්ධ වුණා නම් ඒකට තනියෙන් පැත්තකට බාර කරගන්න. එහෙම නැත්නම් හැමදාම රචේන මතුවේ හැම එකම නම් කියනවා. රචේන මතුවේ හැම එකක්ම පිළිබඳව පිරිසිදු කිරීම, සමඩාන් සුද්ධ කිරීම, විස්තර ඊකට පටන් ගන්න. මොකද මේ හැම එකක් එක්කම ගැටෙනවා. ඒක නිසා ඊයේ අපි ඇති මේ කොතන්ජහයකින් අපි ඊයේ නිරුක්තිය වශයෙන් ගත්ත තේරුම වශයෙන් ගත්තේ අපිට වර්තමාන මොහොතේ මම දැන් මෙතන කියලා හිත පාත් ගන්න බැරි අපි වර්තමාන මොහොතේ හිත පවත්තන එකටත් ක්‍රෝධ හිත වර්තමානට ආව ගමන් ඒක දුරුසලකේ පාන මොකක්වත් නැහැ ඒක මොනක්වත් අපි බලාපොරොත්තු වෙන ඔය දිවි ලෝකයක් නැහැ දිව්‍ය චක්කුත් නැහැ දිව්‍ය සෝතක් නැහැ ආසින් යන ගතියකුත් නැහැ මොකක්වත් නැහැ මේන්න දැන විතරයි තියෙන්නේ ඒකෝට ඒක නද්ද කියන විතරක් මෙච්චර දේවල් දාලා විතර බලාපොරොත්තු ඕකද ඔච්චර ඔය කියන දේ කියලා ඒ හැම වෙලෙදිම ඒ මොකද එන්නේ විශාල බලාපොරොත්තුවක් ඇතුව මේ ලහ ගහනකොටම අටයි කියලා පටන් ගන්නවා. නමුත් ඉතාමත්ම සෞඛ්‍ය සම්පන්න ඉතාම ක්‍රමික අනුත් පිළිවෙලින් යන වැඩේ පටන් ගන්නකොටම තියෙන මේ මම දැන් මෙතන කියන චෛතසිකය එන්නතම චිත්තක්ෂණය එන්නතම ක්ෂණ සම්පත්තිය අගය කරන්න බැරි අපේ ක්‍රෝධය දුරම් කිරීම සඳහායි මේ ප්‍රයත්න කරන්නේ කියන එක තමයි වැදගත්. ඒක නිසා අපි චේතනාවේ දිම වෙන හරියදී මතක් කරගත්තා. යම් වෙලාවකට යම් ආකාරයකට කෙනෙකුට මේ සුවසේ වාඩි වෙච්ච මේ ඉරියව්වේ ඕනතරම් හරි කරගෙන හරියට ගියා. සුවසේ සම්බරව සෑහලුව ලිහිච්ච විදියට වාඩි වෙච්ච මේ ඉරියව්වේ හිත පවතින තාක් තමයි දැන් මෙතන ඉන්නවා කියලා මේ පරියන්කේ ආනමජ තානේ පරියන්කේ ඉන්න වර්තමාන හිත පවතින තාකල් ඒ චිත්තක්ෂණේ ක්‍රෝධේ තියනවන ඉන්ද්‍රියව සැපේවන්නේ. ඉන්ද්‍රියව හරීම කරදරයක්. කටු කටු කඳේ ගැහුවා. කටු මෙලේ දාලා බැලුවා. කුරුසෙන් දින ඇට ගැහුවා. මේක දරුවු වෙලා දැටි වෙලා කිසිම සාන්තියක් ලැබෙන්නේ. ඒ නිසා යම් වෙලාවක තමයි තේරෙනවා නම් අම්මා කෙනෙක් කියන පොඩි දරුවා වගේ මේ කය ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉස්පාසු වෙනවා නම් හැල් වෙනවා නම් ලීච ගතියෙන් තියෙනවා නම් විවේක වෙනවා නම් විස්වාම වෙනවා නම් හුදේකලා වෙනවා නම් ඒ චිත්තක්ෂණය හොඳට දැනගන්න පුළුවන් මේ ක්‍රෝධය නෑ නමුත් මේ පොය කරා දෙකක් මේ කතා කරන යනකොට මට මතක් වුණා යෝගාවචරයෙන් දැනගත්තොත් හොඳයි කියලා එකක් තමයි වෙනදා තියෙන පුංචි පුංචි දේවල් වලට නොකාඩු කිය කියා චෝදනා කර කර අංග සම්පූර්ණ භාවය තේරුම් බලාපොරොත්තු වෙන්නේ නැතුව යම් මට්ටමක පුංචි පුංචි දුෂ්කරතා තියෙද්දිත් මට මගේ දැන් මේ ඉඳගෙන ඉන්නේව පවත්වන්න පුළුවන් ඊට වැඩි අද මට ඒ නුරුස්නාගති ටිකක් ඉවසගෙන ඉන්න පුළුවන් අදට වැඩි හෙට මට මේ නුරුස්නාගති ඉවසගෙන ඉන්න පුළුවන් කියන එක යෝගාවචරයට අහු වෙන්නේ උගා කල්යයක් පස්සේ. ඒක ਸਰවඥාචර ප්‍රකාශ කරනවා යෝගාවචරයේ ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය, චෝදන නොකර සිටීමේ ශක්තිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩෙනවා. නිජපත භාවනා කරන තුරු වැඩෙනවා. මොකද ඒ යෝගාවචරයට තේරෙන්නේ. මානතුල ඉස්සර නම් මේ පුංචි දෙයක් කරනකොට මම කලබල කරනවා, ඉදියව මාර් කරනවා, චෝදනා කරනවා. දැන් මට ඊගොයින් සන්න පුළුවන්. නමුත් අද ඉන්නේ ඊට වඩා බරපතල එකක්. බරපතල එකක් අනුවම ඒක හොල්ලන්න ඕන චෝදනා කරන්න ඕන චෝගාවචිනවනේ මම හිතපු තරමයි කිසිම දියුණුවක් නැහැ. මට නුරුස්නා ගැතිමයි තියෙන්නේ. නමුත් ඒ යෝගාචර ගොඩාක් කල්යර පස්සේ තේරෙනවා ඉස්සර වගේ නෙවෙයි යම් ප්‍රමාණයක සද්ද ටිකක් තියෙදී. යම් ප්‍රමාණයක වේදනා ටිකක් තියෙදී. යම් ප්‍රමාණයක හිතිවිලි ටිකක් තියෙදී කොට දැන් ඉන්න පුළුවන් කියලා ඒ ඉවසීමේ ශක්තිය දවසින් දවස ඇතිවෙන පුංචි දියුණුව යෝගාවචර තේරෙන්නේ නැහැ. ඒ වගේම එකක් තමයි එවැනි ස්පා ස්පාසු නොදෙන තත්ත්වයන් අතරදී මම දැන් මෙතන කියන එක හෝ ආශ්වාස ප්‍රශ්වාසයේ හෝ ඉන්දීමේ හැකීම සතිය පවත්වාගෙන යනකොට ඊට වැඩි චිත්තක්ෂණයක් මට අරින්න පුළුවන් වුණා. ඊට වැඩි හුස්ම රටි දෙක තුනක් මට අර බලන්න පුළුවන් වුණා. ඊළඟ ඊට වැඩි තප්පරයක් මට පිළිඳින්න ලිමින්න පුළුවන් වුණා කියලා. අවස්ථානුකූලව අරමුණත් එක්ක හාජර වෙන ගතිය දිනුනොත් යෝගාවචරයට වැටෙන්නේ නැහැ. ඒක වැඩෙන්න ගොඩක් කල් යනවා. දාන්නයක් වශයෙන් සර්වත්‍තකසේ සඳහන් කරන්නේ ඉස්සර වඩු අංගේ වඩු උපකරණ වලට විච්ච ප්‍රධාන උපකරණය තමයි මේ අත්පොරෝ. දැන් ගුරු මේක ඒ විදිහට පාවිච්චි කරනවා. ඊළඟට මිටියටත් ගන්නවා පොරව. දුවර තලයේ ගාලා ගත්තොත් නියරටත් ගන්නවා. පොරවට ගන්න. නිසා නිතරම බොහෝම මේ කාර්යක්ෂම පාවිච්චි කරන උපකරණයක් විදිහට තියෙනවා. අර උපකරණයක් හැබැයි බොහෝ කාර්යක්ෂම පාවිච්චි කරනවා. ඉතින් මේ උපකරණ නිතර නිතර පාවිච්චි කරනකොට ඒකේ තලය හොඳට දිලිසෙනවා. ඒක කියලා දාලා දාලා දිලිසෙනවා. අත මිට ගත්තාම හොඳට සුබට වෙලා තියෙනවා පාවිච්චි කරලා. ඉතින් ඒ වඩුවා ඒ පොරවෙන් ගහන වෙලාවේ, කොටන වෙලාවේ, නියන වැඩ කරන වෙලාවේ එයා දන්නවා වැඩ කරන්න කරන්න කරන්න මේක ගිවෙනවා කියන. ඒක නේ ගන්න වෙන්නේ. නමුත් එක පාරක් කරනකොට කොච්චර ගෙවෙනවද කියන එක ඒ වඩුවට වැඩකුත් නැහැ බලන්නෙත් නැහැ. ගාකල් යනකොට පිහියේ මේක ඔප වෙලා තියෙනවා. මේක නෝන ඒ ධර්මයේ ගොඩක් වැඩගත්ත පොරවක් කියලා. නමුත් වඩුවන දන්නේ නැහැ මේ එක සැරයක් මෙහෙම පොරවෙන් කොටනකොට මේ අතයි පිටයි නැදීම නිසා මිට මෙච්චර ඔප මට්ටම් වෙනවා කියලා. ඒක දැනෙන්න ගොඩක් අඩුයි. අන්නේ ටික ඉවසා ගන්න බැරි නිසා දෙකල නොදකින්නවා කියන විදිහට තමයි පිළිබඳ අව탁සීරුවට වැටීම ක්‍රෝධයේ ලක්ෂණ. ඊවසන කියනවා ධර්මයේ බුද්ධ ආදී උත්තරණාසලා කරපු වැඩක් සීලේක හිටලා ශික්ෂාවක ඉඳගෙන ප්‍රතිපදාවක කරන වැඩක් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ කියොත් නුරුස්නාලා තියෙනවා. ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව කටයුත්ත කරන්න ගන්න මම දැන් මෙතන ඉන්නවා ආශ්වාසයක් පාන ප්‍රශ්වාසයක් පස්සම බලනවා. අපි මේක පාසය කිලිමක් පාසා මෙනේ කරමින් හෝ බලනවා කියලා ඒකේ දියුණුවක් ඇති වෙන්නේ හෝ බාධක ධර්ම මැද මැඩතන යන්න පුළුවන් ගැතිය වැටෙන්නේ ගොඩාක් කල්දියට පස්සේ. ඒක ඇත්තටම පරසාර වැඩෙන සාමාන්‍ය ස්වභාවය. ලහ ගන්නකොට මට ඉන්නවා වගේ එහෙම ගණන් ඉන්නේ නැහැ. කල්යනවා යන. ඒ නිසා ඒ ක්‍රෝධය Tamange දුර්ලීම සිද්ධ වෙන්නේ හිමීට නමුත් අපි බලාපොරොත්තු වෙන බොහොම වේගයෙන් මේක වෙයි කියලා. ඉතින් කල්පනා කරලා තියෙන මේ ක්‍රෝධය කියන එක අපි හිතට ඇවිල්ලා තියෙන සංසාර ගානක්. පරම ආත්ම ගාන ක්‍රෝධ කරලා කරලා කරලා කරලා ලේවලට බහලා තියෙන්නේ. ඥානගත වෙලා තියෙන තේ ඔක්කොම දුරු වෙනවා කියන එක එක සැරේ සිද්ධ වෙන නිසා ක්‍රෝධය දුර්වලයේ උපනිෂ මේ මධ්‍යස්ථ අරමුණක බොහෝ වෙලා හිත පැවැත්වීම හරහා යෝගාවචරයට දවසින් දවස දවසින් දවස හොඳ අභියෝගයක් ඉදිරියටපත් ඉදිරියපත් වෙනවා කිසිම බල අපේක්ෂාවකින් තොරව හේතු සම්පාදනය කරනවා අභ්‍යාසයක් කරගෙන කරගෙන යනකොට අපි අර කියපු කාරණාව තා ටිකක් ඉස්සරහට ගන්න පුළුවන් ඉස්සල්ලාම දවසේ ඉඳගෙන විනාඩි මොන වේදනාව පිළිබඳ ප්‍රශ්න මතුවේ. ශබ්ද පිළිබඳ මතුවේ. හිතේ බහුලයි ප්‍රශ්න මතුවේ. ඉස්සරහට යනකොට යනකොට කමඨාන සුද්ධ වෙලා නැත්නම් තමන්ගේ අත්දැකීමෙන්ම තමන්ට තේරෙනවා යම් ප්‍රමාණයක් හිතේ තිබුණාට තාම තුනි තාමත්ම බොළඳ හිතේ වල තියෙදි මේ මම මෙතන ඉන්නවා දැනගන්න පුළුවන් එතන යම් ප්‍රමාණයක හිතේ තියෙදි ආශාස ප්‍රසවාසය බලන්න එතන දෙන්නේ නැතිලින් බලන්න යම් ප්‍රමාණයක හිතේ තියෙදි මේ මේ බලන්න ඉතින් යෝගාවචරය හිතවිලි නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා වෙනුවට හිතවිලි මම එන්න කියලා නෙවෙයි ඥානෙ උන්ව ඇවිල්ලා පළච්චාවයි. ඒ හිතවිලි පිළිබඳව අවධානය නොකර මේ මූල කර්මස්ථානයේ වෙනකොට දැන් මෙතන කියන්නේ කො ආනපානය හෝ පිම්බීම හැකිලිම හෝ මේ හිතවිලි අල්ලතනයි හිතවිලි තියෙද්දි බලන එක හිතවිලි නැති වෙලාවේ බලනට වැඩි හොඳ දෙයක් කියලා සම්මඨාන සුද්ධ කරගත්තොත් අන්න එදාට යෝගාවලට හැම පරිණකයකම පොඩි ඉදිරි තල්පක් තියෙනවා. ඉදිරි ගමනක් තියෙනවා. එහෙම නැත්නම් හිතන්නේ භාවනා කරන කරන් ඒකේ මොකක් කරන්න නැති වෙන්නේ. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. සාමාන්‍යතා ඥානය ලැබුණ පස්සේ සර්වඥාත හිතිවිලා තියෙනවා. ඒ සර්වඥාන් වහන්සේවත් එහෙම අපේක්ෂා කරන්නේ අපේ හිතවිලි එන්නේ අපේ හිත විශ්ව වඳුර වගේ කියලා කියනවා. අනින්නේ අත්දියා බලන්නේ. පණිනට පැහැදිච්ච ගමන් පයින්. අන්නේ වෙන්නේ පිස්සු අතරින්ගේ පිසුරිල වෙච්ච හිතක් තියෙනවා පිළි. ඔක්කොම සංසිඳනකම් ඉන්න බෑ. අංග සම්පූර්ණ භාවනා කරනවා බලන්න ඕනේ. ලදලද අවස්ථාවේ හැකියාවේ විදිහට නිතරම හිතවිලි කෙනෙක් නම් යා හිතන්න පුළුවන්. අර හිතවිලි තියෙද්දි මම හුස්ම ගන්න මෙරළනේ හුස්ම ගන්න දෙන්නේ නැති නිද්ද වෙන නිසා හිතවිලි අස්සෙන් මට බැරිද? වරින් වර ඒ ආසල් ප්‍රසවාසය බලන්න. නැත්නම් පරිසරයේ ශබ්ද වගේක් තියෙනවා. මේ පරිසරයේ ශබ්ද තියෙද්දී බැරි දෙන්නට ශබ්ද වලට හිත නාදා නොයෝදා එතන ශබ්ද අතරමැදදී මේ ආශස් වස්සසදී බලන්න. එතන තම වුරු කරගත් ආහන පානේ මේ පින්නේ නැකින දිහා බලන්න. නැත්නම් මම දැන් මෙතන ඉන්නව බව දැනගන්න. මේ වේදනාව වශයෙන් කියනක හැම වෙලාවෙම අපේ වේදනාවක් තියෙනවා. ජීවිතය කියන්නේ වේදනා සාධනික පතුලේ අපි ඉන්නේ. නිසා වේදනාවක් නැත්තම් ඔන්න අංශ භාගය හැදෙනවා. එතකොට ඒක වේදනාවක් නෙවෙයි. අනේ අන්ත භාගය වේදනාවක් නෑ ඒකට. ඒක hali කරදරයක්. අපේ බහුවේ දසුල මෙති වැඩි ආරෝගයේ ඡාපේ ලොකු සංස්කෘතිය ඇඟිල්ල කපන දීදුනා. දුබුලින මහත්තයාගේ ඇඟිල්ල කපන ගන්න යන කම කලන් හැල්ල වැටුමටම ගියා. දැන් ලොකුලින මහත්තයා කපුවේ මොනවක් අද්දන්නේ නෑ. ලොකු සංස්කෘතිය කවුරු අත්ත තියන්න බැරිද? දෙන්නම කෑ ගන්නවා. කුකුලින් මට ගාල කරනවා මට මොනවද දැනෙන්නේ නැහැ කියන. කකුල නිකන් කොටයක් වගේ කකුල දිහාම බැලන්ස් කරන්න බෑ මොකද මම මේක ගැහුවත් තට්ටු කරුවත් දැනෙන්නේ නැහැ කී ස්නායු මැටලා. ඒක එක ප්‍රශ්න. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අත කිට්ටු කරන්න ඉස්සලා දෙන්න. ජීවිතේන අඩු වෙනවා නම් නූලින වත්තට ගන්න කතා කරන්න එපා. ඒක තමයි. විතර නැති ඡාන් විශාල බරක් ඒ විශාල ප්‍රශ්නයක්. ඒක වේදනාවක්. එහෙම නෙවෙයි කිට්ටු කරන්න කරව වේදනාවක් පටන් ගන්නකොට ඒකත් වේදනාව මේ දෙක නැති තමයි අපි කිසිම වෙලාවක වේදනා චෛතසික අපේ දුරු වෙන්නේ දුරු වෙන මැරිච්ච වෙලාව ඉතින් ඒ නිසා බලන්න ඕනේ යන්නේ අපේ ඉවසීමේ මට්ටම තියෙනවා මෙච්චරක් තියෙද්දි මට අනුපරි බලන්න මෙච්චරක් තියෙද්දි මට ඉන්නේ නැති බලන්න එහෙනම් මෙච්චරක් තියෙද්දි අනුපරි මම දැන් මෙතන ඉන්නවා කියන එක බලන්න පුළුවන් කියලා ඒ වේදනාව තියෙද්දි නැත්නම් වේදනා ඉද්දෙද්දී අපි රූපන්දී අපි අපිට වද දෙද්දී ආසත් පසත් බැලිල වේදනා නැතුව බලනකොට වැඩි වටිනවා ඒකයි විපස්සනා උපදේශයේ චාවේ නැහිතිලි සාද්ද වෙන මොකක් දෙයක් ආවත් අපේ හිතේ තියෙන නොසන් නොසන්ඩාලකති තමයි ඒ එන දේවල් වලට ලොකු තැන දීලා ආනපානේ නොසලකා හරිනවා මම මෙතන ඉන්නවා කියන එක යටපහු කරගන්න. නැත්නම් තමන් බලන ඉදීම කිලිම නොසලකා. ඒ වෙනුවට යෝගාවචර කපටාන් සූත්‍ර කරගත්තොත් මේ දෙකම අපු වෙලාවයි. මගේ අනුග්‍රහය යන්න ඕනේ මූල කර්මන්ත. ඒකෙන් අදහස් කරන්නේ බාධක ධර්ම නැහැ කියලා. බාධක ධර්ම තියෙද්දි මට පුළුවන් නම් මූල කර්මත්තානේ මතු කරන්න මෙන්න මේ ශිල්පයේ මේ ක්‍රම සාවිදී එන්නේ එන්නේ දිනු වෙන දිනු වෙන දිනු වෙන සද්දවලට වෛර කරන ගතිය හිචිලියට වෛර කරන ගතිය වේදනාවට වෛර කරන ගතිය හිමීට මීට මීට යනවා එචා සබකනාන්තේ සඳහන් කරනවා මේ ඇටට වේදනාවක් ආවම ඒක රීදෙනවා ඇත්ත තමයි ඒක නිකන් හදියට සල්ල කියන වචනේ පාවිච්චි උලක් කරනවා වේදනාවක් කියන උලක් එතකොට මුද්‍රසිනාචි කියන ඒක එකට දෙනවා නෑ කියන්න බෑ. එතරම් තවත් තුලක් අරමුණු මාන්නේ ඒක දරන්න බැරුව යනවා. ආන්නේ වගේ කියනවා අපිට එන වේදනාව පළවෙනි උල වගේ. ඒකට ඇතිකර නුරුස්නා ගතිය, ක්‍රෝධය ඒක නද්දකින් කියලා හිතන ගතිය දෙවෙනි උල වගේ. දෙකම යනොත් දරනවා. ඒ නිසා මේ භාවනාව දෙකකට පළවෙනි වේදනාව වෙනවා කර්මානුරූප වෙනවා. ඒකට ද්වේෂ කරලා ඒක වෛර කරනවා. ඒකට ප්‍රතික්‍රියා කිරීම දෙවෙනි උලන ගන්න තියෙන එක තමයි යෝගාවචරයේ තියෙන. ඒක තමයි කතා කරන්නේ සඳහන් කරලා තියෙනවා. ඒකම් වේදනං වේදේති කායිකං න චේතසිකං. එයා එක වේදනාවක් කියන එක කායික වේදනාවක් චේතසික නැහැ. නැත්නම් කියන හැඟීම නැහැ. මට මේක නොවේවා කියන ද්වේෂය නැහැ. එතන වේදනාව විතරක නියම පුළුවන්. ඒ අතර වාරේ ආශ්‍රව ප්‍රසවාස බලන්න. මොකද මෙතන නිවාරණ පුළුවන්. එනතන පුරුදු කරලා තියෙන අරමුණක් බලන්න. ඒක ගොඩක් අත්දකින්න පුළුවන් ශක්‍ර භාවනාවේදී පරියන්කේට වැඩිය මොකද පරියන්කේදී අපේ හිත ප්‍රණීත නිසා පුංචි වේදනාවක් අපි චෝදනා කරනවා. ඒ සක්මන් කරනකොට පොළවේ අඩිය තියෙන වෙලාව වම වේවා, දකුණු වේවා, විලුඹ වේවා, මුළුපතුල වේවා, ඇඟිලි වේවා. ඒ දැනෙන දැනීම ආශස්තසටට රළු ගොරෝසුයි. ඒ නිසා ඒ යම් ප්‍රමාණයක වේදනාව තියෙද්දී මේ පොළවේ පය වදින බව, පබවදින බව, දකුණු වදින බව දැක ගැනීමේ හැකියාව වැඩි නිසා යම් ප්‍රමාණයක රෝග සනීපීමෙන් ඉන්න රෝගීන්ට, ඩක් හැදීගෙන ඉන්න රෝගීන්ට, හරියට බහනා කරගන්න බැරි වයසක අයට ඒ තරම්වත් ඉඳගෙන ඉන්න බැරි පුංචි ළමාලා දරුවන්ට හරි හොඳට අල්ලගෙන සක්වනවා. ඒ ප්‍රමාණයක වේදනාව තියෙද්දිත් ඇවිදින්න පුළුවන්. ඇවිදින එක ගුණයක්. ඇවිදින එක ලෙඩ සුව කරන දෙයක්. නමුත් එතකොට අපි හිත තියන්නේ වම දකුණු වම දකුණු කියලා. මේ පොරොක් හැටියට. එහෙනම් වේදනාව නැතිකම නෙවෙයි යම් වෙලාවකට අර වම දකුණු කියන එකට හිත ගියාට පස්සේ වෙනද නොදැනී ඇතිව තියෙන වේදනාව බව සාමාන්‍ය දෙයක් වඩපත්. එතකොට ක්‍රෝධය දුරු කිරීම කියන එක නිවන් ලබනකොට 100 100ක් අයින් වුණාට භාවනා මාර්ගයේදී Tamanට ක්‍රෝධය දුර වෙන බව තේරුම් ගන්න පුළුවන් වෙන වෙනදාට වැඩි වැඩි වේලාවක් අරමුණ ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ අමතර අරමුණ ද්වේෂයේ ක්‍රෝධය දැනිය ගන්න. වෙනදාට වැඩි වෙලාවක් පරියන්කේ ගලියන්නේ නැතුව එක තැනක ඉන්න පුළුවන් කියලා කියන්නේ යටක ක්‍රෝධය අඩු වෙලා. ඉතින් අන්න ඒක දිහා බල බලා මහාලු දේවල් නෙමෙයි මෙන්න මේවා දිහා කරගෙන යන්න පුළුවන් නම් අපිට තේරෙනවා එක චිත්තක්ෂණයක් හෝ මම දැන් මෙතන කියන එක පරියන්කේදී වේවා ශක්මනේදී වේවා එතන මේ ඉඳලා ගෙදර සාමාන්‍ය කටයුතු කරන ගමන ඉතින් දෛනික කටයුතු කරන බාහන මැදට ආවෝ ගෙදරදී වේවා තමයි මේ ඉරියව්වට විඳ දාන්න පුළුවන් නම් භාවනා කරනවා කියන නම දාන්න ඕනේ නෑ ඉරියවට හිත දාන්න පුළුවන් නම් දැනගන්න ඕනේ මේ මම දැන් මෙතන තියෙන ඉරියව්වේ ඉන්නකොට ක්‍රෝධේ තියෙන්න බෑ. ඒ නිසා ඒ චිත්තක්ෂණය බේර ගන්න, ගොඩ දා ගන්න නම් පුළුවන් තරම් චිත්තක්ෂණ ප්‍රමාණය පුළුවන් පුළුවන් ඉරියව්වල නැත්නම් ඉරියව්වක සංජීවවලදී ඉරියව්වෙන් ඉරියව්වට මාර් වෙනකොට මේ කයට හිත යොදන්න යොදන්න ඒ යෝගාවචරයට මේ ක්‍රෝධං ජහේ කියන එක ක්‍රෝධය දුර්ලිනවා කියන එක ටිකෙන් ටික අනුභවකී කාණුභවකී යානුභව පරිපදාකින් විදිහට තෝක තෝක කණේ කණේ කියන විදිහට ටික ටික ක්ෂණයක් ක්ෂණයක් පාසා වර්තනේ මලදීම සර්වත්‍ංසේ සඳහන් කරන්නේ තෝක තෝක කණේ කණේ කාමාරවද සේවනි දෙවි මල මාත්‍රම ඔය බබලත් ඇත්තෝ දාගෙන ඉන්න රත්තරන් ආභරණ පුරුෂයන් කැටයන් සහිතයි ඒල්ලලා තියෙන දෙතිස් කොනපෙනේ මොකද නිතරම කාරණු වෙදිරෙනවනේ. ඒක රත්තරන් පාන වල මොකද වෙන්නේ ටික කාලයක් කරලා කච්චල් කරනවා. කච්චල් වෙනකොට ඒ පාතකම ගන්නකො විහි කරන්න හොඳ නැහැ. ඒ නිසා ඒලව රත්තරන් දෙලා. රත්තරන් දෙලා වරමංශ කරන්නේ ටික ටික ටික ටික අර බැඳිච්ච පාඩ කිල්ල දාන වතුර දාන. ගින්න දාලා හොච්චන වතුර දාලා ගිය කල මතේ. ඒ නැතුව ගුරු උදේ වැඩි කර දාශක තියලා ඉන්නොත් එන්න රත්තරන් නෙවෙයි. කලකට ඉඳලා තුල්ලලත් බෑ. කුළු කැලකට ගම් පියපිය ඉඳලත් බෑ. ඒක කැපෙන්නේ කැටයන් ඇතුළේ තියෙන කුණියන්නේ. මේ තෝකතෝපන් කණේ කණේ කියන විදිහට අපිට මේ හම්බෙච්ච ගැළවිලා තියෙන ග්‍රීස් වගේ මේ හිතේ ගැළවිලා තියෙන කෝදය දුරු කිරීමේ ක්‍රමයක් තමයි වර්තමාන මොහොත. චින් සම්පත්තිය. ඔබ දැන් මෙතන නැත්නම් ආශ්වාසය නැත්නම් ප්‍රශ්වාසය නැත්නම් ඉන්නේ නැතිලි බලන කෙනා ඒක නැත්නම් වම දකුණු වශයෙන් මෙනෙහි කරන එක නයි ඒක නැත්නම් අනුගාණ දරුවත් නැන්සේ කොච්චර මෛත්‍රියේ කර්මාණය කතා කරනවා කියනවා වැසිකිලි කැසිකිරන වේකර කර කරන වෙලාවේදී වැසිකිලියේදී මේ මම වැසිකිලි කරනවා මම මේ කැසිකිලි කරනවා කියලා දන්නවනේ කෝණේ නැහැ ක්‍රෝධේ මල ක්‍රෝධ මාලය මල පහ කරනකොටත් අයි කරනවා මල පූජා කරනකොටත් අයි කරනවා දුවන් ගාර කියලා මල පූජා කරනකොටත් ක්‍රෝධය අයි කරනවා මල පහ කරනකොටත් කොහොමද ඒක කරන්නේ? ඒ කිය අපි හිතනවා ඒකට ගඳක ගියට මෙයන්නම් කියලා නෑ. රජිකී ගියත් කරන්නේ. ඉතින් ඩබතියෝ මෙයන්ට ඕනේ නෑ මේ ඉන්න හරියු කම්මදාන ශේෂ්ත්‍රෙ මෙහෙ කර ගන්න. නමුත් මේ ශිල්ප දර ගන්නවා අපි එහෙම ප්‍රයත්නක්ම කරන්නේ කොඩල් ගහේ. මොන විපතෙහි මාන මම මේ බාහම ඉස්සරහට යනකොට පස්සට යන මේක සාමතෙද මේක විපස්සනා දාදි වශයෙන් මම මනින්න කියන්නේ කවදාකවත් නෙවෙයි. පුල පුල චිත්තක්ෂණයක සත්‍යමත් වෙලා ඇති හැටි දැක ගන්න පුළුවන් වෙනවනම් කවදාකවත් අහකරන්නේ නැහැ. එනිසා මේ කියන තියෙන මල්ල ඔබ ඔබ බල බල ඉන්නේ කියෝ. ඒකට තමයි දැන් මෙන්න ඉස්සරහදී කොච්චරක්වත් වැරුම් යන අර එන එන බලන්න ගියොත් පොඩි කරන්නේ උනා කැමුණාද දැම්ුණාද කියලා කවදාකවත් හම්බෙන්නේ නැහැ. ඒක වුණ තැම්බෙන්න ගන්නවා. ඒකට එලිච්ච ආලේ එන්න කන්න පුළුවන් තැම්බෙන්න ගන්න බෑ. මේක නේද ඉමේජින් වෙලා අන්දර එන එන බලනවා තැම්බිලා. ආන්නේ වගේ මාන්නේ තියෙන කෙනාට අවශ්‍යයි කොහොමද භාවනා ඉස්සර කරන්න ගැම්මක් ගන්න ධෛර්යමත් වෙන්න ආමාත්‍ය ළඟා වෙන්න අවශ්‍යයි මාන්න. නමුත් දැනගන්න මේ හැම මාන්නක්කාර චිත්තක්ෂණයකම ඡරේ පණ. ඉඳගෙන ඉන්න බව දැකලා ඒකේ සතුටු වෙන්න. බැලුවොත් මහා ලෝක දේවල් පිළිබඳව බලාපොරොත්තු. ඒ නිසා මාන්‍ය කවචනේ මම කළ යුත්තේ කිරීමේ යෝගාචරයේ මිස බලාපොරොත්තු දේවල් මෙහෙම මට විය යුතුයි කියලා අපේක්ෂා කරන යෝගාවචරේ නොවෙන්න මම බලා ගන්න. එතකොට මාන්නේ පිළිබඳව හැම චිත්තක්ෂණයක් පාසාම කුංචි හැරෙilla පොතු ඇරිilla ජීවන් කිරීමක් සිද්ධ වෙනවා. ඒකත් අර කීමට ආරම්භ කරන එක ජීවන් වෙච්ච ප්‍රමාණය කවදාකවත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ කොහොමද මේ මම දැන් මෙතන කියන එක වගේ එළඹ සිටි කොට වැඩි වේලාවක් පවත්වන්න පුළුවන් නම් නැත්නම් එලෙන්සිටි මොකද ලොකු ජයග්‍රහණයක් විදිහට සලකන නිවන වගේ සලකනවා නම් නිනම් මාන්නේ ගාප. ඒ වගේම සංයෝජක ධර්ම අතික්‍රමණය කරනවා කියලා. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරාමාස වගේ ඒ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මාම වෙමි මේක මගේ මේක මගේ නෙවෙයි කියලා අපි සාමාන්‍යයෙන් පටන් ගන්නකොට හැම කෙනාටම සටහනක් තියෙනවා. පටන් ගන්න ස්ථානයට කිසි දෝෂයක් නැහැ. මුකේකට තියෙනවා මාමායයක් තියෙනවා ආත්ම සංකල්පයක් තියෙනවා මගේ කය කියලා එකක් තියෙනවා. ඉතින් සර්වඥාන්සේ මේක තියෙනවා. ඔව් කියන දේ තමයි පටන් ගන්න. පටන් ගන්නකොට නෑ කියලා පටන් අරගත්තොත් විශාල පටලවිලක්. ඒක නිසා අපි කරන්නේ මේ පළවෙනිම ගත්ත සක්කාය කියන ගත්තොත් මේ වාඩි වෙලා මම දැන් මෙතන කියනකොට මේ මම මෙතන ඉන්නවා කියන තැනම පටන් ගන්නවා. ඊට පස්සේ ඒ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය කාට හරි විස්තර කරන්න උත්සාහ කරන බෑ නෝන බරපතල ප්‍රශ්නයක්. මම දැන් මෙතන ඉන්නවා කියලා හරියටම අත්දකින චිත්තක්ෂණය මම බැලුවේ නෑ. රින්ද කිල්ල නෑ. අර ක්ලාන්ත වෙලා නෑ. ඒ බව මම දන්නේ කොහොමද කියලා කාට හරි කියන්න උත්සාහ කරන්න. ගොළු. අපි වියාකරන එකක්වත් වැඩ කරන්නේ. මොනම භාෂාවක්වත් නැහැ. මම වෙනවා මම වෙමි කියලා තමයි පවතිනවා. මේ හඳුනන කියන්නේ අපවත් වෙනවා කියලා වචනක් කියන්නේ. අපවත් කියන්නේ මරනවා. පවත්නවා කියන්නේ. අන්තිමට පවතින ඒ තන ඇත්ත. ඒ තන තහිර කියන එතන යනවා. පවත්තන. මොකාට හරි කියන්න පුළුවන් නම් මම වෙන මම මෙතන රැකලතු ඉන්නා කියන එකට මොකද්ද අත නෑර පවත්තන අත්‍යන්ත ලක්ෂණය. කියන්නට දෙන්නේ. ඒක නිර්වචනයක නොට නිවන නිර්වචනය වෙනවා. යම් කිසි කෙනෙක් නිර්වචනය කරන්න හදනවා නම් මම දැන් මෙතන ඉන්නවා. මම ඉන්නවා මම මෙන්න මෙහෙමයි අත්දකින්නේ. මම එහෙම අත්දැකපු නැති කෙනෙකුට හෝ තව කෙනෙකුට හෝ ඒක කියන්න උත්සාහ කළොත් ඒ කියන්න උත්සාහ කිරීම අසාර්ථක ප්‍රයත්නයක්. නිසා ගෝලණයක එකට බහින්නෙත් නෑ මේක නිසා Hindu වේදේ බරපතල ප්‍රශ්නක් තියෙනවා. මම කියන්නේ කවුද කියලා බලන්නේ. සීලවල බහා කරලා රූපයි මතයන් සද්දයි මතයන් ගඳ බැලීම මත කරන රස බැලීම මත කරන්නේ මම වෙන්නේ කියන එකට 100% වහින්න දීලා. මුළු හදින්ම ඒක කරලා එනතයි එළඹ වාසය කරලා ඒක නිර්වචනය කරන්න ආදරන. මම මැරෙලා නැති බව කාටද මම කියන්නේ කොහොමද? මම මම ජීවත් වෙනවා මට නිින්ද කිල්ල නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. අන්නේ මෙන්න කියන මොකද්ද තියෙනවා. මොකද්ද අත්දැකීමක් තියෙනවා නමුත් අපි මේ බාධා සත්බාධා පරිමේක්ෂර වුණත් ඕක කියන්නේ නැහැ. ඒ මොකද අපි මේ නැති දෙයක් තමයි මමයා කියලා පටන් ගන්න. සීලවටන කරලා මමයාම අතට ගන්න ගත්තොත් කොලන් ඇල්ලුවා වගේ අහු වෙන දෙයක්වත් නැහැ. ඉතින් එක දරයක් කරලා තර වෙන්න එපා. දෙසනයක් කරලා තර වෙන්න. ලක්ෂ කෝටි වාරයක් කරන්න. කර කර කරතම බලන්න මම ඉන්නවා ඒ මමයා තමයි මේ වාඩි වෙලා ඉන්නේ. මේ මෙතන මේ දැන් ආයකගේ කටින් පාඩද රතු පාඩද මොන හැදේද කියලා අතේ කොහොමද බලන්න ගත්තොත් නිර්වචනය කරන්න බෑ. නිසා තව කාට හරි කියනවා නම් මේ අනේ කොහොමද මට මේ ආත්මය කියන එක පොඩ්ඩක් කියලා දෙන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් වාඩි වෙලා බලපන්කො ඔය ආත්මය දිහා බලපන්කො. කොහොමද බලන්නේ මම දැන් මෙතන කියන එක බලන්න. එන්නේ. බලන රේණි ධක්කාදිටි බලන්න කිව්වොත් එමේ කියලා තියෙන්නේ. පොඩ්ඩක් වාඩි වෙලා ධක්කාදිටි කියන එක දැන් බලන්නේ. බලලා මට පොඩ්ඩක් කියන්නේ කොහොමද බලන්න දෙන්නේ කියලා. ඒක දෙයක් නෑ. මොකද අපි එක සැරයක් කරනවා දෙසරයක් කරනකොට කාඩියන්නේ ලක්ෂ කෝටි වාරයක් කරනකොට තේරෙනවා. යන්නේ අහවච්චරම කවි පාටනේ. නමුත් අපි වෙන දේවල් බල බල හිතියට ඒ මාර්ගයේ මේක කද්දාකත් නිර්වචනය කරනවා. ඉන්සාන පළවෙනිම සංයෝජන ධර්මයේ සක්කාය දිට්ඨිය. ඇත්තයි කියන එකට කියන්නේ ආස්තික උපකල්පනයක් කියලා. එන්න දෙයක් තියෙනවා කියලා උපකල්පනය කරලා ඒක තියෙන බවට ඔප්පු කරන්න පුළුවන් තරම් වහන්සිය සාත මොනම ලකුණක් නැහැ අල්ලලා දෙන ඒ නිසා සමාජයේ සඳහන් කරනවා දැන් අපි ස්පර්ශය මේ ඉඳගෙන ඉන්නකොට ආශස් ප්‍රසවාස ගැටෙනවා ඒක නැත්තම් පිම්බීම හැකිලිමේ ස්පර්ශය දැන් ඉඳගෙන ඉන්නකොට මේ පොළවේ වැටෙන ස්පර්ශය හරහානේ නැත්නම් කියලා දැනගන්න ඔබ ක්ලාන්ත වෙලා නැහැ කියලා දැනගන්න ඉඳ කියලා නැහැ කියලා දැනගන්න අතුරු විස්තර කරන්නේ විස්තර වෙන්නේ. ඊළඟට රූපයක් බලනකොට දකින්නයි කියන අහනවයි කියන ගඳ බලනවයි කියන රස බලනවයි කියන එක මේ පහස වගේ නිර්වචනය කරන්න කියනවා. දකින්න දේ නෙවෙයි නිර්වචනය කරන්න. දකින්න ඇහැ නෙවෙයි නිර්වචනය දැකීම කියන සංසිද්ධිය බාධාත්තු ඒ නම් පුදුමාකාර අල්ලලා පෙන්නන්න බැරියක්. ඒ නිසා ඒක සඳහා උත්සාහ නොකර මේ අනුන්ගේ දේවල් බල බලා ඇහැගෙන කතා කර කර රූප බලන වෙලාවේ සද්ධාහනම ගැන කතා කරලා මල පන්න ගන්න එක තමයි කියන්නේ ක්ෂණේ පන්න ගන්න. ප්‍රමාද වෙනවා. අප්‍රමාදීව සත්‍යමත් බලන්නේ හිටියොත් එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන කිහිපු කෙනාට තමයි තේරුම් ගන්න පුළුවන් නම් මේ ජීවිතයේදී මට මේ චිත්තක්ෂණය වැඩි පිළිචේකේ දියුණු කිරීමෙන් භාවිත කිරීමෙන් භාවිත බෞලිකත කිරීමෙන් ඒ හරහා මේ සංයෝජන ධර්ම ඇති නැති භාවය පොතකින් පතකින් උපදෙස්තර කාර්යවත් ආශිර්වාදකින් තොර එතකල පිනක මහිමකින් තොර අස්පනා පිට සමන්තම දකින්න උනාන ඒක නිෂේධනය පමණයි හැමදාම ආස්තික ඉෂ්ටික කිරීමක් නෙවෙයි නාස්තික නැතයි කියනක් තියෙනවා ඉතින් මේක අපි සාමාන්‍ය මුස්ලිම් තොක්කදී සලකනවා අපි කියන්නේ නෑ එහෙම නැතයි කියන දෙයක් පිළිබඳ පිටිපස්ස බලන්නේ ඒ නිසා ඇතයි කියන දේවල් පිටිපස්ස යන නිසා ඒ සංයෝජන ධර්ම පිළිබඳව කතා කරනකොට අපි ප්‍රධාන පරමාර්ථය වෙන්න තියෙන්නේ ඒ සක්කාය දිට්ඨිය තවිචිකිච්ඡාව සකය ඒක නැත්නම් මේ සීලගත පරාමාස කියලා දේවල් දකින්න අට සීල් කොච්චර බලවත් කියනවා පංචශීල් කොච්චර බලවත් කියනවා සාමනීය සීල් කොච්චර බලවත් උපසම්පදා සීල් කොච්චර බලවත් කියනවද කියලා බුදුමාහාකාර රාමක හදාගෙන ඉන්නවා බුදුරජාණන් කිසිම තැනක කිසිම ආකාරයකින් මෙන්න මෙච්චර සීලයක් මෙච්චර කරගත්තොත් විතරයි භාවනා කරන්න පුළුවන් කියන එක දෙන්නේ කිසිම තැනක. එහෙම එහෙම මෙච්චර වෙලා මෙහෙම නිවන් දකින්න නිවන් දකින්න උන්ට සීල දකින්නවල කිව්වොනම් අඟුලිමාල වගේ දේවල් කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. අටජාරකට රිදි නැතුව මේ වගේ සබාවක් මැදට ආවේ. පටාචාරද සිල් ලකින්න පටාචාරද පොඩක් වහන්න තීරක කරුණාවල සඳහා පංචිල් කියන්නේ ඉවවකක් කිව්වේ නේ. අහලා තියෙන දේම කතාවක් කිව්වේ නේද? ඒක කතා කරන්නේ නැහැ මේ විශ්ව අම්මන්නේ නේ මේ වෙලාව වාඩි. අඟුල් වල පිටිපස්සේ ලඩුවක් කරනවා. සෝපාක පිටිපස්සේ පිටිපස්සේ ගියේ වදන දරුවෙක් අසුචිතකක් තියාගෙන. කිසිම දෙයක් උදැසී කරන්නේ නැහැ. අපි කරගන්න බැරි සීලයක් ඉස්සරහින් තියාගෙන එහෙනම් කඩලෝකෙ ඉන්න යන සිල් නැහැ කියලා. එහෙනම් මම සිල් වැඩි කියලාගෙන අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවා. ඒ සිල්ලන්න කියන කඩලෝකෙ භාවනා කරන බැලුවට අනේ යන තේරෙන්නේ. එක චිත්තක්ෂණයකටම කොමදන්න කරන කිලින්න පුළුවන්. මේක තමයි සීලේ. සීලේ තියෙනවට සාධිකයක්. වැඩිට ඇතිවෙන සීලේ තියෙනවා. ඒ චිත්තක්ෂණේ තවදුරටත් තව චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් වර්ධනය වෙනවා සීල ශික්ෂාවක් කරනවා සමාධි ශික්ෂාවක් කරනවා නැත්නම් සීල අනිසිද්ධ බවක්පත් වෙනවා සමාධිය චිත්ත භාවනාදී චිත්ත භාවනාවක්පත් එහෙම නැතුව මේ සීලය පිළිබඳව PhD thesis එකක් ලියුවාට පුරුදු පිටිකේකට අර්ධිමුවක සීලේ වර්ධනයක් වෙන්නේ ඒ නිසා භාවනා කරන නිසා විතරයි තන්නේ සීලේ පොතේ දුට අවශ්‍ය කරන්නේ අපි ඔය තනියම නෙවෙයි ඒක වාකලඩ සීල පුත නමුත් අටවචාරි මාර්ගලා උත්සාහ කරනවා සීල වෘත කියලා කියන්නේ අර්ජ වෘත, ගෝ වෘත ආදී අන්‍යාගම් කියන කරන දේවල් කියන්නේ මේ මේකම ඉඳගෙන අර නොකිරන බෙදකමට පොතු තියපා 7යි 7යි වරන වගේ තියෙන සීල උත්සාහ කරන්නේ නැතුව නැති සීල කරන කරකට වෙන්නේ නැතුව කටයුතු කරන පටන් අරගත්තොත් ඒක නෑ හැමදාම විචිකිච්ඡාවකට පත් වෙනවා. අනිත් එක්කනාගේ සීලෙම ඉඳලා මගේ සීලය අඩපාඩුකම් කරේ. එහෙම කරන කෙනෙකුට කවදාකවත් තමන් කෙරේ තමන් නම් කම්පාවක් ඕනම ක්‍රියාවක් කම්පාවක්. සීල බුතේම අනාමාශයක් කරගන්න. දැඩි කරලා අල්ලගන්න. ඉතින් මේක ඇත්තටම පටන් ගන්නකොට සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාවේ මේකට කටයුතු කරගෙන යන්න පුළුවන්. ඊටත් ඇටිය බොහොම දක්ෂ යෝගාවචරයට මේක නැවත වරක් සාතික කරගන්න තරක් හම් වෙනවා. මේ ක්‍රෝධය අතහැරීම, මාන්නය දුරු කිරීම, මේ සංයෝජන ධර්ම සමතික්‍රමණය කිරීම සහ මේ කියන නාම රූප ධර්මයන්ට නොඇලී සිටීම කියන එක මෙන්න මේ මම මේ කියන්න හතර තාත්තේ කවුරු හරි අත්දකලා කියනවනම් හෝ චින්තාවේ වශයෙන් අල්ලන්න පුළුවන්. මොකද යම් කිසි කෙනෙක් මේ විදිහට මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ වඩලා වඩලා වඩලා වඩලා ඒක හරහා ආනපානේ වතුනාන ඒක වඩලා ඒකට ඒක හරහා ඉම්බි නැකලි මුතුරායක වඩලා යම් කිසි වෙලාවකට එනවා ඒ භාවනා කරගෙන කරන යනකොට මේ පටන් ගන්නකොට තිබිච්ච ගොරෝසු ආනපරණේ එන්නේ එන්නේ සූක්ෂම වෙලාති සූක්ෂම වෙන අවස්ථාව. ඉන්දිය නැකලි මුතියා බලහන් කියත් ඒක මොද වෙලා විරංජනේ වෙලා සූක්ෂම වෙලා අති සූක්ෂම වෙලා යන වෙලාවක්. මේ කය දිහා බලන් හිටියට ඒ කයේ තිබෙන ගුරුසු සංඥාව ගිහිල්ලා සිව් වෙලා කයක් ඇති නැති මට්ටමට යනවා. අනේ එතෙන්ට ගියාට පස්සේ ඒ තියෙන தത്വෙදී අර මම දැන් මෙතන කියලා පටන් ගන්නවටත් වඩා මේකේ නුරුස්නා ගතියක්, ක්‍රෝධ ගතියක්, පටිගයක් නැති බව කලින් පැටිකේ නුසුන ගතිය දැකපේ කරන හොඳටම තේනවා ආනාපාන සතිය වගේ රූප ධර්මයක් හොඳටම කීකරණ කරන මේ චාරණ සියුම් භාවයටපත් කරාට පස්සේ කෝධ ගතියක් නැහැ නුසුන ගතියක් මොකක්ද මාන්නෙකුත් නැහැ මාන්නයක් නැහැ කියලා කියන්නේ සතිය වඩා ගන්න ගත්ත අරමුණ ඒ නිමිත්ත එක සම්පූර්ණ දේවල් වෙලා තියෙනවා නිමිත්ත තිබුණත් එකයි නැතිුණත් එකයි කියන මට්ටමට මාන්නේ තියෙනවා. අරමුණක් තිබුණත් එකයි අරමුණක් නැතිුණත් එකයි කියන මට්ටමට මාන්නයක්, මනින ගතියක්, සැලෙන ගතියක් නැතිලා. එතකොට මම උන්නද නැද්ද? එහෙම නැත්නම් මම හීනකද ඉන්නේ, නිින්දකද ඉන්නේ, සමාජයකද ඉන්නේ කියන එක නැතිලා. මම එක්ක තියෙන ගන්න දෙනවා මම එක්ක තියෙන මතකය සැකයට කියන්න පුළුවන් නැති නැති වෙනවා. ඒ ඔක්කොගෙම මේකට පටන් අරගන්නවා මේ අරමුණ ගෙවි යෑමත් එක්ක මානපන ගෙවි යෑමත් එක්කම ඉන්නේ ඉරියව ගෙවි යෑමත් එක්කම මේ කෙලස් සියල්ලකේම උතුමාකාර ගෙවි යෑමක් සිදු වෙනවා. අන්නේ ගෙවි යෑම තමයි අපි මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන අකිංචන ධර්මය. කෙලස් තියෙනවා ඒක කිංචන කියලා කියනවා. නාම රූප තියෙන තා කෙලස් අපි දැන් කොටසක් අල්ලගෙන නාම රූප වලින් ආනාපාන සතිය හෝ සක්මන හෝ ඉන්දිය කිලිම හෝ මාදන් මෙතන කියන එක එක ගේ වෙන කම්ම ගියාට පස්සේ ඒක අකිංචන දත්තට වටන කිසිවක් නොවන තත්ත්වයක් යමක් නැති තැනක අන්නේදී ගියාට පස්සේ තන කෝඩයක් මාන්නයක් නැහැ සංයෝජන ධර්මයක් නැහැ නාම රූපක් නැහැ කිංචනයකුත් නැහැ අන්නේදී ගියාම කොච්චර බය වෙනවද කියලා බලන්න කොච්චර පාරවතියක් වෙනවද කියලා බලන්න කොච්චර ධක්කමුක් වෙනවද කියලා බලන්න කොච්චර හීනදාඩි දානවද කියලා බලන්න කොච්චර වක්කාර ගති පහල වෙනවද කොච්චර අසරණ ගතියක් පහල වෙනවද ඒක නිසා මෙතෙන් යන්න බැරිකම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ ගියාට ඒක භාවනාවක් බව භාවනා දියුණුවක් බව මෙතෙන් අපි යන්නේ කියන එක හිතේ පිළිගන්න පුළුවන් ගතියක් නැහැ ඒ නිසා මෙතෙන් අශ්වය වතුර ළඟට ගෙනියන්න පුළුවන් නමුත් අශ්වයට වතුර පොවන්න බෑ. ඌ බිව්වොත් ගොල්. අශ්වයට අත්බාධා ගන්නෑ. අනිවාර්යයෙන් ඉස්සරහට ගොඩාක් කරා මතුන නමුගලිය දීපන් කියන ඌ මොන්ජා බලන්නේ. ඒ වගේ තමයි අපිට මෙතෙන් කෙනෙක් ප්‍රයත්න කරලා ඌ ප්‍රයත්න කරලා ගෙනියන්න පුළුවන්. ගෙනියලා දෙන්න පුළුවන්. ඒක අරමුණට හිත තියලා ආශස්පසසදී පුළුවන් තරම් යමුණාට පස්සේ ඒ ගෙවෙන්න ගෙවෙන්න අරමුණ ගෙවෙන්න ගෙවෙන්න ඒකේ ක්‍රෝධයක් නෑ මාන්නයක් නෑ නාම රූපත් නෑ සංයෝජන ධර්මත් නෑ කිංචනයක්වත් නෑ නමුත් ඒ බව අවබෝධ කරන හිත නැත්නම් ඒක පිළිගන්න හිත කොච්චර අකමැතිද කිව්වොත් ඒක දැන්නේ මහා පාළුකතියක් මහා කම්මැලිකතියක් මහා බයකතියක් මහා අසරණකතියක් තනි වුණා ඒකෝට කියනවා සිහි නැති වුණා දාන්නේ නෑ, ක්ලාන්ත වුණා දාන්නේ නෑ, නිින්ද ගියාද කියලා දාන්නේ නෑ, මතකෙත් නෑ. ඉතින් ඒකකොට ඒක බය වෙන්න කාරණාවක් කෙලස් පුදා ගන්න කාරණාවක් කරගන්න. අන්නේ විදිහට මේ කෙලස් නැති මාර්ගයේදී ගිහිලා කෙලස් කැපෙන්න කැපෙන්න ඒකට සාදර වෙන කෙනාන සත්පුරුෂය කියලා කියනවා. කල්යාණ ධර්ම දාන්න කෙනෙක් කියලා කියනවා. කෙලෙස් නැති වෙන මාර්ගයට යන්න යන්න බය වෙනකොට, හීලාගේ දානකොට, වක්කාරගති පහළ වෙනකොට, සහලවනකොට, නලියනකොට අසත්පුරුෂ ගති කියලා කියනවා. ඉතින් අසත්පුරුෂ ගති හරහරින්න සත්පුරුෂ ගතියට දියුණු කරන්නේ. අකල්‍යාණ ධර්ම හරහකින් තමයි කල්‍යාණ ධර්ම වලට වැඩේ. ඒකට ප්‍රතික්‍රියා කරන තා අසත්පුරුෂ ගති පාණ දක්වන තා කල්‍යාණ ධර්ම කරන තාක්කල් අපේ මනසිකාර කරන අයෝනිසෝ මනසිකාරය ඉතින් ඒක ලක්ෂ වාරයක් කරලා කරලා කරලා කමඨාන සුද්ධ කරන සුද්ධ කරන මේකෙ මෙතෙදි පයක් එනවා. අනිකමක් එනවා, පාළුගතියක් එනවා, ජාලි දෙමින් දානවා, තහල වෙනවා, වක්කාර ගති බහල කරනවා. සාමාන්‍යයෙන් කියන බලන ගමන්ට දුරු දුක්ඛය වදී අන්නෝ එකක් එනවා. මට නෑ නෑ තාම. අහලා තියෙනවා. ඉතින් ඒක වෙනකොට වැඩි දේවල් නටන්න ගියොත් කම්සාවේ. දම්සන් නොවේ බඩදරුව රැකගෙන යන්න නම් අම්මා ගාව ඉන්න ඕන. කිලියම්මලලා වෙන්නොර ජැප්පේ දැහැර පානවා. ඒක තමයි දරුවත් හැකෙන ගමන. දොළ දුක් කියලා කියන දුක් දෙක. දරුවගේ අසරාවියත් ලේවුණට යනවා අම්මගේ අපරාවියත් යනවා ඒක එකට වමනේ කරලා මූත්‍රා කරලා කක්ක කරලා ඉවර කරන්න බැරි තරම් කක්කාවක් ඒවල තියෙනවා. ඉතින් ඒකට මේ වෙලාවට අවශ්‍ය ඒ දොළතුක් ගායක ගැප් එක හරපානවා කියලා කරන කෙනෙක් කියන්නේ නැත්තම් කිලියම්මවරු දාලා ඒ වස්ථාන කරන්නේ. අන්නේ වගේ භාවනා ගැප් ගන්න. ජයග්‍රහතර වශයෙන් දහලවන. එහෙම කෙනාටම දහලවන්න ඕනේ දහලවන්න දහලවන්න කියන කෙනියක් ගන්න කියලා වෙනුණියා හදාගන්න දෙපා. ඒ භාවනා කරගෙන යනකොට මේ වගේ දේවල් එනකොට අපි නුරුස්නා ගති අපේ ඇඟෙන් හිතෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒකෙදී යෝගාවචරයව සත්‍තාවක් තියෙන්න ඕනේ. බැරුණා. මේකයි නැති වුණා. මේ යන වැඩ පිළිවෙල මම බාධා කරන්නේ. ළඟ වීර්යයක් තියෙන්න ඕනේ. මේකේ පුංචි දෙයකට සැලිලා චෝදනා කර කර පස්සකටා ගියොත් කවදාක සොල්ලාදු වෙන්නේ. කවදාක නිලසෙබලෙක් වෙන්නේ. ඒ නිසා තමයි මට දෙකයි කැප කරන්න වෙන්නේ කයයි ජීවිතයයි. වෙන ඕන දෙයකට මම මේ සීලය කරා යන්නේ ශික්ෂාව කරා යන්නේ බුද්ධ ජනසුපති කලාව කරා යන්නේ තමයි දාන්න. අනවරණ ඒකම තීටි ඒ ගමන තීටි මේ වීර්යම මේක කරගෙන යනවා කියනකොට ඒ ආර්ථික යෝගාවචරයට විතරක් එන අභියෝගයක්. බොම්බඩේකට, කම්මැලියෙකුට, නැත්නම් හතිය නැති මිනිස්සුන්ට සීනෙන්නද කවදාකවත් එන්නේ නැහැ. ඒකෙන් තමයි වඩ ගැනීමකට කවදාකවත් බය කියලා ප්‍රසව වේදනාවක් දැනෙනවා. ප්‍රසව වේදනාවක් දැනෙන්නේ ආර්ථික අම්මලාට විතරයි. ඉතින් අනුගල කිව්වොත් හරි ෂෝක් මන්න හරියට නෑ මට ওই ප්‍රසව වේදනාවක් මොකොත් නෑ කියවන. ඒක ලෝකයේ අසලකන්නේ වන්දියක් කියලා. ඒ සබාවනා කරන එකට ප්‍රසව වේදනාව වගේ ඒ දොළ දුක් වේදනාව එනවා. බුදුහාමුදුරු කිරියනවා පානවා. අරවා කියනවා මේක තමයි ක්‍රමේ. මේ දුක ගෙවන් කරන්න දුකේ ස්වභාවය අතරමැදදී මතු කරගන්න. විශ්වාස තාපඥයට මේක බේත් කරන්නට මේක ඇද්දලා. අලපොඩි දීලා ඔය මොනවාද අලුකෙලගේ අල අලුකෙල්ලා අල දීලා නාන පරිදි ඇද්දලා තමයි බේත් කරන්නේ. ආන්නේ වගේ මේක එන වෙලාවේදී යෝගාවචරය සූදානම් මනසකින් ගියෝ කලින් බණ අහලා දෙවිලා ගියෝ මේකේ සිද්ධ වෙන්නේ මේ ක්‍රෝධයේ දුර්ලීමයි. මේකේ සිද්ධ වෙන්නේ මේ මාන්නේ දුර්ලීමයි. මේකේ සිද්ධ වෙන්නේ මේ සංවර්ධන ධර්ම ටික ටික ටික ටික ගෙවිලා යන එකයි. මේකේ සිද්ධ වෙන්නේ මේ කිංචන තත්ත්වය, කෙලස් තත්ත්වය අයින් කරන එකයි. නාම රූපයන්ගේ විරංජනයකුයි තුනි වීමකුයි ඉතින් මේක ස්ථිර තත්ත්වයක් නෙවෙයි අපව ඇද්ද ගන්නවා ආයතන මුලිය පිටින්ම හම් වෙනවා අඩු කරන්න පුළුවන් බව ප්‍රයත්නකින් මේක අත්දකින්න පුළුවන් බව ටිකෙන් ටිකෙන් ටිකේ මාරත්තර මලාරින්න වගේ මේවා කරන්න කරන්න නැවත කුඩු බැඳෙනවා නම් ඉස්සර තරම් දැඩිතරිය බැඳෙන්නේ. ආන්නේ කරගෙන කරගෙන කරගෙන යනකොට මේ යෝගාවචර තේනවා මේක කරන්න පුළුවන් වෙන්නේ අර කණින් කියපු ශ්‍රද්ධාව තියෙන පළවෙනි දේවතාව කියපු ශ්‍රද්ධාව තියෙන කෙනාට විතරයි. නමුත් මේ පරිශ්‍රණය නොකර නිකන් ශ්‍රද්ධාව තියාගෙන හිටියට දිවි ලෝකේ ගියාට මේ ටික කවදාකවත් කාගවත් අත්දැකීමකින් ණය ගන්න බෑ. ඒ නිසා පළවෙනි දේවතාවා කියනක මතින් දෙවෙනි දේවතාවා කියන්නේ හෝදන් ජහි විපදෙහි මාන කෝදි දුකරන්න මාණ්‍යයි කරන සංයෝජන සම්පමති ක්‍රමය මෙසක් ආදී ආදී දේවල් මතුවලා එනකොට නැවත මතුවීමකට ඉඩ දෙන්න එපා. ඒ කිවිච්ච එක හේම ගෙවිලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලාට මමෙක් නෑ. නිින්ද ගියත් දන්නේ නෑ. සමාධියත් දන්නේ නෑ. කමක් නෑ. ඒක නම් මතක තියාගන්න එකෙක් නෑ ඒක. මතක තියෙන මොනවා හරි තියෙනවනම් සක්කාය දිට්ඨිය හරහා තමයි මතකෙට වැටෙන්නේ. ඉතින් එතන අහුවෙනවා පොඩි හිස්තරක්. භාවනා කරනවා හිස්තරක් අහුවෙනවා. නිින්ද දන්නේ නෑ. හීනයට දන්නේ නෑ. මනෝ විකාරයට දන්නේ සමාධියක් දන්නේ නෑ. එතනදී මම උගුරුවට හතරද 10 15 සැරේ වෙනකොට ඉතින් එතනදී මම කියන්නේ එකෙක් නෑ. මනේ නැතිලා. ඉතින් මේක පුදුම බයයි. තොවි නටන. අංජන ගන්න මේ මොකද උගේ කියලා බලන්න. මේ භාවනා කරන එක ළඟවගෙන මේ සංයෝජන නැති කරන්නේ. භාවනා කරන මේ සංයෝජන තප්පරේ කරන්නේ නැති වෙච්චාම හීදාන්න. නා ලෝකේ තියෙන ඔක්කොම තොවි නටනවා. ඉතින් මේක කී දවසක් කරලා කොච්චරක් අවධාන සොද්ද වෙන්නේ වෙයිද? එහෙම තාවකාලිකව මතකයෙන් දුරු වීම නැරෙන්නේ ආපනයි කියන බයින්ද දෙයක් නැහැ. උන්තරන තප්පරයකට දෙකට හරි යන්න පුදුක බයක් නෙදී. ඉතින් කොහොමද අපි සංයෝජන සම්පූර්ණයෙන් අයින් කරන්නේ? මේ කෙටි කාලයේන පෙරහුරුවකටවත් අපි යන්න තියෙනවා. අන්නේ විදිහට ධක්කාය දිට්ඨි විචිකිච්ඡා වගේ දේවල් ඒ සම්පීඩකට පරමාස වගේ දේවල් නැති බව ඕනේ නම් කියන්න පුළුවන්. ඒ නැත්නම් කිංචන දිසියක් නැහැ. ධර්මා මාන දිට්ඨිය ඇතිද කිසිම දෙයක් නැත්නම් ගියාම ඒකට තියෙන බය ඒකට දැන් පස්සට අනුගතිය යෝනිසෝමනසිකාර කියලා. කවදාරි මම මේ යන්නේ සාකමේදී දණින් වැඩි ජීවත් වෙන්න නෙවෙයි කෙලින් හිටගෙන මැරෙන්නයි මැරෙන්න මැරිච්චවයි කියලා හිත හදාගෙන ලෑස්ති ගමනෙන් ගියොත් අපිට මේ සීටි වෙන සංසිද්ධිය කෙලස් මාර්ගයෙන් කියන්න පුළුවන්. ආසවලසව කෙලස් කියන්න පුළුවන්. ඉතින් සද්දා වැඩිම මාර්ගය කියනවා. වීර්ය වැඩිම මාර්ගය කියනවා. කියනවා සතිය වැඩි වීම මාර්ගයෙන් කියනවා සමාධිය වැඩි වීම මාර්ගයෙන් කියනවා ප්‍රඥා වැඩි වීම මාර්ගයෙන් කියනවා ඒ කුම්බුතිය දාලා ඉවසීම කියන මාර්ගයෙන් කියනවා එහෙනම් මම හුදේ කලාව මාර්ගයෙන් කියනවා ඔය මොන මොන කවිදතෝගයක් පඩදතෝගයක් මරව මගේ හිතේ නොසලෙන ගතිය හුදේ කලාව ගතිය එහෙමම තියෙනවා මට උදේ විවේකයක් තියෙනවා මේ ඇඟට වටපත් වෙනවා වටා සීතල වටා ගහනවා වටා කෙනෙක්ට ගානක් කරනවා විවේකයක් මම විශ්වාසනේ වගේ බුදුජානකසේ දාන්න දාන්න කියන හැම පැත්තකම උත්සාහ කළා දීලා තියෙනවා. භාවනා කරන මේක තමයි. නමුත් අපේ යෝනිසෝ අයෝනිසෝ මනසකාරයේ සියර වැරපත් කරලා චක්මුක්ව කරලා. ක්‍රෝධයක් ඇති කරගන්න හේතුව කරගන්න. බයක් ඇති කරගන්න හේතුව කරගන්න. සැක කරන්න හේතුව කරගන්න. මේකට වෙන ක්‍රමයක් නැහැ. එන්නරින් නැවත නැති කරා. එන්නරින් නැවත නැති කරා. ආනිව කරලා කරලා කරලා තමයි අපිට පුළුවන් වෙන්නේ. මේක මේ ඇතුළතම ප්‍රශ්නයක් මිසක දෙවෙනි මේකට සම්බන්ධ නැහැ කියලා තේරුම් ගන්න. අර බලදාන දිවියට කරන දේකුත් නැහැ, බුදුහමරණ කරන දේකුත් නැහැ, බුදුහමරණ කරන දේවල් කරලා තියෙන්නේ. දැන් අපිට මේක යොත යොදා. යොත යොදා බලන්න බලන්න බලන්න අර පොරවේ පිට ඔකමල් කරනවා. පොරවේ තලයේ එන්නේ එන්නේ දිවිසෙන්න පටන් අරගන්නවා. හැබැයි දෙකින්ම වෙන්නේ ගෙවෙන එක. පොරව තලයේ දිවීම කරා තමයි දිවිසෙන්නේ. පොරව මිට ඔපමට්ටන ගෙවීම කරා ඒ නිසා ඒ ගෙවීම සිදු වෙන්නේ කෙලස් වල සාමාන්‍යක යෝගාවචරය තේරුම් අරගෙන නැත්නම් ඒකට ලෑස්තිලා ගිහිල්ලා ඒකට සූදානම් ශරීරයෙන් ගියෝ ඒ මානසිකත්වයේ හැදෙනකොට මම මේ භාවනා කරන්න හදන්නේ මෙන්න මේකටයි කියලා නිවන් සුවඳ නිවනට තියෙන ගැටුමක් නැති ගතිය නිවනට තියෙන වචනෙන් දාන්න බැරි ගතිය නිවනට තියෙන දෙවන්නේක් සම්බන්ධ වෙන විදිහට හොඳට බඩ තියෙනවා. අනිවාර්යයෙන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන මොහොතේ ඉඳලම එයාට නිවන ලැබපු කෙනෙකුගේ සම්පත්‍ති ටික පිළිච්ච ගතිය සම්පත්‍ති වල ගතිය තේරෙන්න බෑ. ඉතින් රාජ්‍යයට හරියන සාර්ථක ව්‍යාපාරයකට බැංකු නායකයන් වැඩි පටන් අරගත්තා ඊට පස්සේ අනුන්ගේ සල්ලි වල මේ වැඩ කරන්නේ බැංකුනේ නමුත් ආමුදල බලන්න මේක ගෙවන්න පුළුවන් අතපසින් උදාහරණ දෙකේ ඒකේ පුදුල දිනමු ව්‍යාපාරික කිදෙතම වැඩ. මේක බුදුජානනාංශයේ අසීමිත බැංකු ණය දෙනවා. මා විශ්වාස කරපන්. ගොල් කරන වැඩි ගොඩක් දුෂ්කරකාරකට නෝ කිසිම තැනක බුද්ධත්වයේ කෙරේ බුදු ගුණමත කරන්න එපා. ධර්මාත්මයමත කරන්න එපා. සංග්‍රහත්මයමත කරන්න එපා. මසීලමත කරන්න එපා. කරන කරන බලෙන් අගරිය යෝචනකට වැඩි දවසේ නිකන් ළඟපු කෙනෙක්ගේ තියෙන පිළිච්ච ගැටි තමයි තේරෙන්නේ. ඒක සාක්ෂාත් කරලා නැහැ. සාක්ෂාත් කිරීම ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. මොකද ඒ පුද්ගලයා ඉස්සර වගේ වැනි වැනි නෙවෙයි කරන්නේ. ඉස්සර වගේ මේක ලොකම වචනයක් ගන්න ශ්‍රද්ධාවෙන් නෙවෙයි දැන් කරන්නේ කරන කුසල ඡන්දේ. ශ්‍රද්ධාවරි චක්‍රදානය. අහුවෙන හොයන දෙයට ගන්න කුසල ඡන්දේ කියන්නේ මේක ගත්තා එක දෙයක් පිටපතේ සීතියින් ඒක මට නෑ. නිසා ශ්‍රද්ධාවෙන් කුසල ඡන්දයට මාර්ගී අයෝසමස්කාර යෝසමස්කාර මාර්ගී වැඩින ගැටි ඉඳලා ලෑස්ති මාර්ගකට යෑම මේ එන ප්‍රශ්න වල සාදර වීම මේ යෝගාවචරයේගේ පදක් කණ්ඩිකක් යෝගාවචරයට සාකනකදී උඹේ පදක් කණ්ඩිකක් ඒ නිසා එන්නේ එන්නේ යනකොට තමයි තේරෙනවා අද්දකීම් වලදී වෙච්ච අත්තර දිටික විතරමයි ගුරු රෙක්‍රමේ තම වරද්දාගත්ත ටිකමයි ඒ ගුරුවරයෙක් වෙන්නේ. ඒක නිදකින් කියන්න එපා. ඒක පාපයක් කියලා හිතන්න එපා. කුංචි කියලා සලකන්න එපා. අත්තරද්ද අත්තරද්ද වශයෙන් කර දැනගෙන ඒක ඊට පස්සේ නොකර සිටීමට ගන්න ප්‍රයත්නය හරහා ඕතරම් හැදෙන්න කතියි. ඒ නිසා භාවනා ජීවිතයකට හැම අත්තරද්දකට වරතලයක් කරනවා කියන්නේ. ඒක වැරදිට ගන්න. අදාකට. ඒ අත්තර විවෘතල් කරගෙන තමයි අපි ඉස්සරහට යන්නේ. අනේ එක එක දොල්දල් වලට අනික් කටට සමාන දෙන කටේ තමයි යෝගාචරය කියන්නේ. ඒක නැත්නම් සම්ප්‍රඥාචාරින් වහන්සලා කියන්නේ. යත් කරන පුදුම එකිනෙකාට ඉන්න ආවෝදයක් අවශ්‍යයි. ඒත් යත් පිළිඳන පුදුම එකේ සමගියක් අවශ්‍යයි. ඒකෙන් සමාන කාණන් තපෝසු සමගිය වන්නවද අපසසක සක. බාහිර මනසකට ඒ වගේ හඳුනා ගන්න බෑ. අනුකම්පා ගන්න. ඒ නිසා භාවනා කරන යෝගාචරයට පමණයි තම භාවනා කරන යෝගාචරයට දෙන්නේ. ඊපල්ලේ පියාට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා භාවනා නොකරන කෙනෙක් ගිහිල්ලා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට හම්බෙලා තියෙන්නේ එයාගේ වටින අවස්ථාවක් ඒ නිසා අපි බුදුන් තරම් උත්සාහ කරනවා පළවෙනි දෙයියෝ කියන දේ අහන්න නැතුව දෙවෙනි දෙයියෝ කියන දේ ආකර කටයුතු කරන්න පටන් අරගත්තොත් මනිකව අපිට අවශ්‍ය කරන අඩුම කැඩුම ටික පරිශනාකාරයේ සාරේ මූලික උපකරණ අතලේ හම්බෙලා තියෙනවා මේකෙදී ඒ හම්බෙච්ච ශේෂයට ලොකු වීම ආර්ය පරිශ්‍රණය කරලා අද්දකේ ටික ළඟා කරලා ලබා ගත්තොත් ඒක අපි මේ ළඟමනස ජීවිතය කරනකොට වටිනා ආයෝජනයක් වෙනවා. ඉතින් ඒක විතරම අපිට හිතු වෙන නිසා මේ ධර්මදේශනාවත් අදහම් වෙච්ච ටික සිල් දිනාටම තම තමන් කරගෙන යන වැඩ වස්වද්ධාවේ වීර්යයේ සතියේ සමාධිය ප්‍රකාශ කරගෙන යන්න පිනිෂ ශක්තිය ජනකේ බලයෙන් තේජ වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවශ්‍ය ධර්ම දේශනාව නැවත කරනවා සීල දිනාට සනසීමු දා වේවා ප්‍රාර්ථනා